අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මුල් කරගත්ත මේ දවසේ මේ වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට ඒ සඳහා අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා ඉද ප්‍රස්තාව ලැබුණොත් සභාවෙන් පැන නැගිට ප්‍රශ්න වලට උත්තර දෙමු මම අපේ අරුණ මහත්තයන් ඉල්ලා සිටිනවා ලිඛිත ප්‍රශ්න එක එක සාකච්ඡාව සඳහා සැසිවාරය සඳහා ඉදිරිපත් කරන විදිහට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස භාවනා කරගෙන යන විට අරමුණු ඇවිත් ඇවිත් නතර වෙනවා. ඊළඟට සිත ආලෝකයකට වැටෙනවා. ඒ ආලෝකය සමහර වේලාවට හඳ එළියක් මෙන් අපැහැදිලි ආලෝකයක්ද සමහර වෙලාවට දවල් එළිය මෙන් ආලෝකයක්ද පවතිනවා. සමහර වෙලාවට නිින්දෙන් පිබිදුණක් මෙන්ද මේ මෙන්ද මේ නිින්ද ගියේද නැත. හොඳ සිහියෙන්ම බුද්ධියෙන්ම සිටින වෙලාවටයි එහෙම වෙන්නේ. එය හරිද? ඊට මම මොකද කරන්නේ කියා දෙන සේක්වා මේ පින් කැමැති මෑණියන් කෙනෙක් මේකෙදි ඇත්තටම තොරතුරු වල ප්‍රශ්නයක් නැහැ නමුත් මූල කර්මස්ථාන මුල් දීලා නෙවෙයි කතා කරන්නේ මූල කර්මස්ථාන මුල් තැන දීලා නෙවෙයි ලියන්නේ ඉතින් ඒ නිසා අන්දවන්ද වෙනවා ඒ මොන අරමුණක් ඇවිල්ලා ගියාත් තමන්ගේ ඒ බලාගෙන ඉන්නකොට ඒ අරමුණ අරමුණ තියේදී මූල කර්මස්ථානේ පෙනෙමින්ද මේ ගමන යන්නේ එහෙම නැත්නම් මේ එනේ යන අලගුරු නිසා මූල කර්මත්තනේ තමන්ගේ විශේෂ ශේස්ත්‍රයෙන් අයින් වෙලා යනවද කියන එක තාම තේරුම් අරගෙන නැහැ. ඒක නිසා අන්ද අලියෙක් කැලේ ඇවිදිනා වගේ යහන යන තැනවල හැප්පෙනවා. අපිට බුදුහාමුදුරුවෝ පෙළලා දීලා තියෙනවා මේ ගමන හරීම සැකමුසුයි, බයමුසුයි, අනතුරුමුසුයි. අන්නේ වෙලාවේදී ඇස් බැල්මේ තියාගෙන යනවා නම් මූල කර්මස්ථාන කිසිම සැකයක් එන්නේ නැහැ. සැක එන්නත් ඕනේ සැකේ ඇවිල්ලා මූල කර්මස්ථානත් එක්ක තියෙන සම්බන්ධතාවය හරහා ඒ සැක දුරු කිරීම බය දුරුවන් කර ගැනීම අනිශ්චිතතාවේ දුරුවන් කර ගැනීම බුදුහාමතුර අපට කරලා දෙන්නේ නැහැ. එනේන ඔක්කොම මල්ලේ දාගත්තට ඒක නූල කමුණන්නා වගේ දිගින් දිගට ගියේ නැත්නම් ඔක උලඟට ඇවිල්ලා විසිරලා යනවා. නූල කැමිනුවා නම් මාලයකට හිටිනවා. නූල වෙන්න ඕනේ සතිය මූල කර්මස්ථානයත් එක්ක තමයි යන්න ඕනේ. ඉතින් මෙතන සතිය දෝෂයක් නැහැ. සතිය තියෙනවා. හැබැයි මුළු රචනයේ පුරාවටම සැකේ තියෙනවා. මුළු රචනයේ පුරාවටම අනිශ්චිතතාවය තියෙනවා. මුළු රචනයේ පුරාවටම බයක් තියෙනවා. ඒ බය හේතුව මොකද මූල කර්මස්ථානෙට මුල් තැන දීලා නැහැ. ඒ නිසා මූල කර්මස්ථානේ මොකද්ද? ඒක ඇසුරු කරනකොට කොහොමද පේන්නේ කියන එකට මුල් තැන දීලා නැතිකම තමයි ප්‍රධාන දෝෂය. ඒක නිසා පුළුවන් තරම් බලන්න ඉඳගත්තර පස්සේ හෝ සක්මන් කරනකොට තමන් මූල කර්මස්ථානයේ මොකද්ද ගන්නෙ? ඒක කාන්තාරක යන මිනිස්සෙක් උතුරුතරු වගේ තමන් යන දිශාව දැනගන්නේ උතුරුතරුවට සාපේක්ෂව. උතුරුතරුව පේන්නේ නැතුව ගියා නම් මිනිස්සු කොහෙද යන්නේ දන්නේ නැහැ. කාන්තාරේ වෙන ලකුණු නැහැ. ඉතින් උතුරුතරුව දක්වන්නේ දන්නේ නැතුව ගල් සාත්තුවක් අරගෙන යන්න ගියාට බලා ගන්න බෑ. එහෙම නැත්නම් කැලේ යනකොට මාහිමා කට්ටක් කරගෙන යනවා. උතුරු කට්ටක්. ඒකෙන් තමයි යන්නේ දිශාව දැනගන්න නැත්නම් යනවද එනවද වමද දකුණද තේරෙන්නේ අන්නේ දේ අන්නේ වගේ අන්දමන්ද ගමනකදී සරණට පිහිටට ආරක්ෂාවට දීලා තියෙන මූල කර්මස්ථානට Taman ආරක්ෂාව දෙන්නේ නැත්නම් Tamanට මූල කර්මස්ථානෙන් ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒක ලස්සන විස්තර කරන බුරුම ස්වාමීන් වහන්සේලා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. Taman මූල කර්මස්ථානේ රකින්නවනම් මූල කර්මස්ථානේ Tamanම රකිනවා. අනික් කර්මණු අතර මූල කර්මස්ථානෙත් එකක් වෙලා අසරණ වෙනවා නම් තමන් අසරණ වෙනවා. ඒක නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේට ඒ වගේ ප්‍රශ්නයක් ආවම දෙන ආදර්ශයේ උපමාව රූපකේ තමයි අපේ ගෙදර අපි සංഭാෂණයක් පවත්වනවා නම් එහෙම නැත්නම් ප්‍රීති උත්සවයක් පවත්වනවා නම් අපි එකට එන්න ඕන ඔක්කොටම කාඩ් ගහලා බෙදෙනවා. මේ කාඩ් හම්බෙච්ච එකයි විතරයි එන්නේ. මේ කාඩ් එකේ ලියලා තියෙන ප්‍රධාන මුත්තා මෙයා එන්නේ මේ වෙලාවට කියලා. ඉතින් ඒකෙදිත් ප්‍රධාන මුත්තා එන්නේ ඉස්සලා ගොඩක් අමුත්ත වෙනවා. ප්‍රධාන මුත්තා ඉද්දිත් අමුත්ත වෙනවා. ප්‍රධාන මුත්තා ගියාට පස්සෙත් අමුත්ත වෙනවා. කවුරු ආවත් ගෙහිමියා ඔක්කොම දිහා බලන්න යන්නේ ප්‍රධාන අමුත්තට තමයි තැන දෙන්නේ ප්‍රධාන අමුත්ත ආපුවාම ඉස්සරහට ගිහිල්ලා පිළි අරගෙන බුලත් අතක් දීලා අඬ ගහන ඇවිල්ලා මම ඒක වාඩි කරවලා ඒ ටිකක් බීලා කතාවක් පවත්තන්න කියලා එයා යනකම් අනික කිසිම අමුත්තෙක් ගැන කතා කරන්න එයා යන්නේ නැහැ. මොකද එහෙම ගියොත් ප්‍රධානමතල් නිග්‍රහ වෙනවා. අනිගොල්ල දන්නවා එතකොට ඒගොල්ලෝ තමුත් කාඩ් එකට තමයි ඇවිල්ලා ඉන්නේ. නමුත් ඒගොල්ලන්ට ප්‍රධාන අමුත්තත් එක්ක හිටියයි කියලා ගෙහිමියාට අවනම්බුවක් කියලා ඔය කියලා හිතන්නේ නැහැ. ඉතින් එහෙම නැතුව ප්‍රධාන අමුත්ත එන වෙලාවේදී සාමාන්‍ය අමුත්තත් එක්ක වැඩ කරගෙන යන්න ගියොත් ප්‍රධාන අමුත්ත හිතනරක් කරගන්නවා. අන්න ඒ විදිහට මේ මූල කර්මස්ථානය කියන්නේ ප්‍රධානමුත්තා මොන්න කවුරු ඇවිල්ලා ගියත් ප්‍රධානමුත්තා ඉන්න තාක් තමන්ගේ ගෙදර ඒ සියලු අත්පා මෙහෙවර කරලා එයාගේ ප්‍රසාදේ දිනා ගන්න දන්නේ නැත්නම් ප්‍රධානමුත්තා කැඳවීමේ ලකුණු කපා ගන්නවා. ඉතින් ඒ නිසා අපිට දීලා තියෙන මේ කර්මස්ථානේ අපිට දීලා තියෙන මේ අරමුණ ප්‍රධාන කොට නොසලකීම කියලා කියන්නේ ප්‍රමුඛතාවයේදී දීට ප්‍රමුඛතාවය දෙන්නේ අද පවුල් ඔක්කොම කැඩලා තියෙන ඒක නිසා අද ආයතන වල නායකත්වයේ දුර්වලලා තියෙන්නේ නායකයා නායකකම් කරන්නේ නැතුව ලාමකකම් කරනවා ඒ නිසා ප්‍රධාන දේ මොකක්ද කියලා තේරුම් ගන්න එක හසුරවන්න දන්නවනම් පරිපාලන ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. තොරතුරු කොච්චර තිබ්බත් ප්‍රධාන දේ මොකක්ද කියලා දන්න කෙනා හරියට දන්නව හසුරුවන්නේ නැහැ. මේ හොඳ භාවනා කරන කෙනෙක් නමුත් අර මූල කර්මස්ථානට නොසැලකීම මූල කර්මස්ථානයේ ආරසා නොකිරීම නිසා ඇතිවෙච්ච සැකයක් තියෙන්නේ. ඒක ගොඩාක් කල්යනා මේක දුරුවන් වෙන්න තමන් මාර්ගයෙන් කමඨාන සුද්ධ වුණා නම් හෙටත් යන්නේ ওই පාරෙමයි. ඒ නිසා පටන් ගන්න වෙලාව ඉඳලා ඉවර වෙනකන් හැකි තාක් දුරට ඒ මූල කර්මස්ථානයේ ඇසුරු කරන්න එහෙම නැත්නම් දල ඊට වඩා සරල ඊට වඩා ඍජු ක්‍රමයක් තමයි ඉන්න ඉරියව්ව බලන්න නිතරම. තමන් තමන් ඉන්න ඉරියව්ව පේන තාක්කල් භාවනා වැඩිලා නැහැ. ඒ නිසා ඉඳගෙන කරන භාවනා කරන මේ කියන්නේ නිතර බලන්න ඔය මොන කර්මණු ආවත් ගියත් හිටියත් නැතුවත් තමන්ට ඉඳගෙන ඉන්න බව පේන තෙක් මානේ තියෙනවනම් ඒක තමන්ට සරණ පිහිට ප්‍රමුඛතාවයේ සලස් කළා දෙනවා. ඒක තේරුම් ගන්න එකයි මම මේ ඉල්ලා හිටින දේ තේරුම් ගත්තට පස්සේ ඒකට ක්‍රමසාවිදි Tamanට වැටෙන්න පටන් ගන්න කියලා මම විශ්වාස කරනවා. අවසරයි ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස උදේසන සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් මෙනෙහි කළෙමි. පොළවේ තද බවත් කකුල එසවීමේදී ඇඟිලි තුඩු තදින් පොළවට ස්පර්ශ කරන බවත් දැනුනි. ඔසවනවා, තබනවා, ගෙන යනවා යනුවෙන් සක්මන් කිරීමේදී යටිපතුල් පොළවට තැබීමේදී දැනෙන තද බව පමණක් දැනුනි. හිත පිට යාම් තිබුණද එය භාවනාවට අපහසුාවක් නොවිය. උදේසන පරයන්ක භාවනාවේදී පිම්බීම හැකිලිම මෙනෙහි කිරීමේදී හැම හුස්මක් සමගම ශරීරයේ උස් පහත් වීම දැනුනි. වාර කිහිපයකට පසු එය පිම්බීම් හැකිලීම් නොදැනි හුස්ම සියුම් වන බව දැනුනි. වරින් වර හිත පිට යාම් සිදු වූවත් සියුම්ම හුස්ම හෙළන බව දැනුනි. වරින් වර හිත පිට යාම නතර කර ගැනීමට බුද්ධ රූපයක් හිතින් මවා ගන්න තැත් කළද එයද මතුවී නොපිනී ගියේය. එසේ වුවත් සියුම් හුස්ම වැඩි වේලාවක් හිතේ තබාගෙන ගතිමි. දෙවැනි පරියන්කේදීද පිම්බීම් හැකිලීම් වාරවලදී ශරීරයේ සෙලවීම දැනුනි. වාර කිහිපයකදී පිම්බීම හැකිලීම සියුම් වී හුස්ම පමණක් වැටහුණි. මෙවර හිත පිට යාම ආයාසයෙන් නතර නොකර හුස්ම දෙස බලා සිටියෙමි. වරින් වර ශබ්ද ඇසුනද බාධාවක් නොවිය. කිසිවක් නැගී නැති තැනක නිදහසේ සිටින්නාක් වැනි හැඟීමක් ඇතිවිය. හිත පිට යාම්ද වරින් වර සිදුවිය. ඔබ වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. මේක ඇත්තටම ප්‍රශ්නයක් නගලා නැහැ. ප්‍රකාශයක් තියෙන්නේ. නමුත් ඒ ලියපු එකනා කැමැතිද සභාවට අදහසක් ඉදිරිපත් කරන්න මේ ඉස්සර කරපු පළවෙනි පරියන්කේද Taman හොඳයි කියලා හිතෙන්නේ. එහෙම නැත්නම් පස්සේ විස්තර කරපු පරියන්කේද හොඳයි කියලා එක සභාවට ඉදිරිපත් කරන්න කැමති නම් මම කැමති ඒකෙන් කරුණු ටිකක් මතු කරලා දෙන්න. මට එනවා එහෙමනම් පොඩ්ඩක් මට තියෙනවා සාකච්ඡා කරන්න. දෙවෙනි පරයන්කේ තමයි එහෙමනම් පළවෙනිම උපදේශය තමයි පළවෙනි පරයන්කේ ලියන්න කොළ නාස්ති කරන්න එපා, තිත්ත නාස්ති කරන්න එපා, හරියක විතරක් ලියුවොත් ඇති. එක. දෙක පළවෙනි පරයන්කේදී බුද්ධ රූපයක්ම වාගනිමින් හිතවිලි අයින් කරන්න උත්සාහ කරලා තියෙනවා. දෙවෙනි පරයන්කේදී ඒක එහෙම උත්සාහ කරලා නැහැ. හිතවිලි තියෙද්දිම මූල කර්මස්ථානේ බලන්න ගියාම හිතවිලි නැතිකම නෙවෙයි තියෙන්නේ නමුත් උඟාවක් නිෂ්කලංක තැනකට Taman ගියයි කියලා තියෙනවා මේක කාට හරි අත්දැක ගන්න පුළුවන් නම් අරමුණුත් එක්ක හැප්පෙන තාකල් අරමුණු අපට කරදර කරනවා අරමුණු එnderලා හිත කරදර ගන්න නැතුව මම මගේ මූල කර්මස්ථානට ඇසුර තියෙනවා එක්ක ඉරියව්ව ඉන්න ඉරියව්වට ඇසුර තියෙනවා කිව්වොත් ඒ අරමුණු හේම නැති වෙනවා ඊට පස්සේ අපි විවේක වෙන්නේ අරමුණු නැති නිසා නෙවෙයි අරමුණු ගණන් ගන්නෑ ඒක තමයි මේ පරියංග දෙකේ වෙනස. ඒ නිසා මාත් එකඟ වෙනවා පස්සේ පරියන්කේ තමයි වඩා හොඳ. ඒක නිසා අපි මේ මෙතනින්ලා අපි කියමු දැන් මම මීටකල යනකොට වාහන පාරේ තියෙනව නැති වෙන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මේව හප්ප ගන්න නැති වෙන එකයි තියෙන්නේ. මට යනවා මම පාරේ අයින් වෙලා වාහන තියන්න එපා. ඔක්කොම මට වෙනම එස්කෝට් එකක් දෙන්න ඕන කිව්වට අපි කවුද ගණන් ගන්නේ? අපි නිකම්ම නිකන් තිරෙපිටිස්ලා. අපි පාරට බැසට අපිට මේ ස්කෝට් හම් වෙන්නේ නැහැ. අපි දැන ගන්න ඕනේ වාහන ගොඩක් ඉවිලා හිමීට ගිහිල්ලා හප්ප ගන්න නැතුව යනවනම් කොච්චර වාර තිබ්බා අපිටම මම ගෙදර මීටිගල ගියාට පස්සේ මට මෙච්චර වාහන හම්බුණා. සමහර චවලට් කාර් මේවා සමහරක් පරණ ලොරි මට වැඩ නැහැ. ඒක හප්ප ගත්තොත් වැඩ තියෙනවා. වැඩ විතර නෙවෙයි ඉන්ෂුරන්ස් යන්නත් ඕන පොලිසියට යන්නත් ඕන. එන්න මේ මගදී හම්බ වෙන ඔක්කොම ඔළුවේ දාගෙන යන එක තමයි සංසාරේ කියන්නේ. ඔය එන්නේ යන්න අපි බැලිය යුත්තේ තමන්ගේ මූල කර්මන්. තමන්ගේ වාහනේ ඉස්සරහ විතර තියා බලහිටියට ප්‍රශ්නයක් නැහැ. ඒකට අනික් යන වාහනත් පේන ඔක්කොම පේන. නමුත් අනුන්ගේ වාහන බලන්නයි ඇයි මේ කාවේ? කොහොමද මේ කාවේ කියලා ඌවගේ වලගිය පොළ කිය හොයන්න පටන් අරගත්තොත් තුන්දට ගැලුමක් වෙන්නේ නැහැ. ඒවට කියත හැකි සියුම් වශයෙන් සම්පප්පලාපකේ. හිස්සචන. අනවශ්‍ය දේවල් දාගෙන නැති කරන්න පුදුර ජනස වචනයක් පාවිච්චි කරනවා. නාභි වදති කියලා. මගදී හම්බෙන දේවල් වලට වචන විනාශ කරන්න එපා. අභිවදනය කරන්න එපා. කාටවත් කියන්නත් එපා. ඇහෙන ඇහෙන මිනිහට කෙලස් වෙනවා. ඔබත් මතක තියාගන්න දැක්කට මොගින් නොබෙද ඉන්නවයි කියලා වචනක් තියෙනවා. සිංහලෙන් තියෙන වචනයක් කියන්න හිතෙනවා. කියන්න තුනිකයි. ඒකට ගැටුමක් එන්නේ නැහැ. ඉතින් ඔක කියලා දෙන්න ගිහිල්ලා එංගලන්තයෙන් කෙල්ලෙක්ගෙන් මං අහුවා මේ අපේ කෙල්ලෙක්ගෙන්. මේ මොගින් නොබෙද ඉන්නවා කියන්නේ මොකද්ද කියලා. ආ හිතින් බණින එක නේද සාහනස කියලා. වෙන වෙනවා කියලා හිතින් බයින්නේ හිතින් බැන්නම් ගමන් නැහැ නෑනේ අපි මේ දවසේ සුසා කතා කරන කතාවල වල 90%ක්ම කතා කරන්න අවශ්‍ය නැති දේවල්. ඇයි හොඳයි අයි තරහ වෙයි කියලායි ඕකේ වෙන්නේ මොකද්ද අනවබෝධය වැඩි වෙනවා. කතා නොකර හිටියත් අනවබෝධය වැඩි වෙනවා. හැබැයි එතකොට ඇඟට සෞඛ්‍යයට ගුණයි. ඒක නිසා පුදුරජාන වහන්සේට නමක් තියෙනවා මුනි. මුනිවරයයි කියලා ඉංග්‍රීසියෙන් mute අත්‍යවශ්‍ය දෙයක් කතා කරනවා. එර නැත්තම් කතා කරන්නේ මොකද අපි මේ කතාව නිසා තමයි ගොඩාක් කර්ම රැස් කරගන්නේ. ඒකේ පචී සංඛාර වලට යනකොට විතක්ක ਵਿਚාර දෙක. විතක්ක ਵਿਚාර දෙකෙන් මෙනෙහි කිරීම කියන වචනය අවශ්‍ය තැනදී පාවිච්චි කරන්න. හැබැයි ඔක්කොම මෙනෙහි කරන්න යන්න එපා. ඒක දන්නේ නැතුව එනිනෙ දෙ මෙනෙහි කරන්න පටන් ගත්තොත් හැම නායකම උඩක් වේදාගත්ත වෙනවා. තමගේ මූල කර්මන්තනේ පේන තෙක්මානේ තියෙනවනම් මොනම දෙයක්වත් නෑ වුණා වගේ නොදැක්කා වගේ නොදැනුණා වගේ මුවින් නොබනේ යන්න පටන් අරගත්තොත් කිසිම දෙයක අඩයාලමක් ලකුණක් සංකේතයක් ඉතුරු වෙන්නේ ඉතින් ඒ කලාව දන්නේ නැත්නම් විපස්සනාව තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ මෙනෙහි කිරීම ගොඩාක් වෙලාවට මම බලාපොරොත්තු වෙනවා අවශ්‍ය ධර්ම දේශනාවෙදිත් මේක ටිකක් මතු කරලා ගන්න. මෙනෙහි කිරීම හෝ මේ මතුවෙන මතුවෙන අරමුණත් එක්ක අපි ක්‍රියා කළ යුතු ආකාරය, පිහිටිය යුතු ආකාර අපි දන්නේ නැත්නම් හැම දෙයක්ම අපිට ඉසේකක්මක් නෑ. විතරක් නෙවෙයි එන අරමුණු හැම එකක්ම අපි පටලවා ගන්නවා. බුදුරජාණන් අපිට දේශනා කළ තියෙන්නේ මූල කර්මස්ථානේ නාමයෙන් අනිත ඔක්කොම අයින් කරන්න තිබුණත් වචන කතා කරන්න එපා. ඒවත් එක සැලසුම් හදන්න යන්න එපා. තොරන් ගහන්න යන්න එපා. ඒවට යන්න යන්න. ඒක නිසා මේ විස්තර කරපු දෙකේ දෙවෙනි එකේදී බුදු රූපම වාගන්න යන්නෙත් නෑ. හිතවිලි ආවයි කියලා මෙනෙහි කරන්න යන්නෙත් නෑ. මූල කර්මත්තනදී බලයිනකොට ආපු හිතවිලි එහෙම යනවා. ඒකට තමයි ලොකු විවේකයක් හම්බුනේ. විවේකයේ කියලා කියන්නේ අරමුණු බාධා නැති එක නෙවෙයි. අරමුණු ගණන් ගන්න නැති කම. එහෙම මං කිව්වම හරි කියලා හිතනවා. මොකද කියන්නේ? ලියාපු එකනා මම මේ කියන විස්තරය හරි කියලා බාර ගන්නවද නැත්නම් ඒකද මෙන එකද සිද්ධ වෙන්නේ? මේක හරි ස්වාමිනේස. ඇහෙන්නේ නැහැ. කතා කරා. ඒක හරි කියලා තමයි මම හිතන්නේ. අර ඉදහසේ ඉන්නකොට අර වෙන මොනවත් එලියක් රූපයක් එහෙම දැක්කද? ඇහෙන්නේ කතා කරන එක ඇහෙන්නේ. එලියක් වගේ එකක් එහෙම පෙවුනේ නැහැ. ඉතින් එළිය පෙනුනා නම් ලයිට් කප් ලයිට් බිල ගෙවලා නෑ. ඒකයි ඒකට හේතුව ඒ අර නිව්සීලන්තේ එක්කෙනෙක් කියනවා ඒ අම්මට කමටහන් දෙන්න කියලා නෑ මම. ඉතින් එයාට කියලා දුන්නා ස්වාමීන් වහන්සේ මේ ඒ අම්මට කියනවලු මේ ඔක්කොමලට එළි පේනවා. මටත් පෙනුනා දැන් පේන්නේ නෑ. ඊට පස්සේ කිව්වලු ලයිට් බිල ගෙවන්න කියලා. මේ පිස්සු මේ වට කරගෙන ඉන්නේ මේ ඔක්කොම එළි බලන්න යන කට්ටිය. මුන් කනාමේ තිරෝ ගියාක්. බුදුරජාණන් වහන්සේ මේකක් කියන බුදුරජාණන් සිනා එළියක් වෙනත් කරදරයක්. අඳුරක් පිටුනක් කරදරයක් ගණන් ගන්න එපා. ඔබ මූල කර්මස්ථානේ බලපන්. ලයිට් බිල ගෙවන්න. එතකොට එළිය පේනවා. අවසර ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින සක්මන් භාවනාවේදී දකුණු කකුල සහ වම් කකුල රෝදයක් ලෙස ක්‍රියාත්මක වන බව හැඟුණි. වම් පාදයේ ඔසවාගෙන ගොස් තබන විටම දකුණු පාදයේ එසවිගෙන ගොස් තබන බව දුටිමි. මෙසේ අවධානයෙන් සිටින විට නලල ප්‍රදේශයේ යම් තදවීමක්, කිති කැවෙන ගතියක් දැනුනි. වම් කන තුල තෙතමනයක්ද ඇතැම් විට බාහිර කනෙහි ඉරක් ආකාර වූ රත් වීමක් සමග වේදනාවක්ද දැනුනි. පරයන්ක භාවනාවට වාඩි වූ විට මුල් විනාඩි කිහිපයේදී ආශ්වාස ප්‍රාශ්වාස කෙටි ඉක්මන් ලෙසත් ඉන්පසු දීර්ඝ මන්දගාමී ලෙසත් දැනුනි වරින් වර හුස්ම නොදැනී නැවතත් පෙර ලෙස දැනෙන්නට පටන් ගත්තා මෙලෙස බලා සිටින විට ඔන්චිල්ලාවක් ඉදිරියට හා පසුපසට පැද්දෙන්නා සේ වූ નિરાයාසයෙන් පාලනය කළ නොහැකි ආකාරයක ආශ්වාසයක් සහ ප්‍රශ්වාසයක් දැනුනි. මෙය එක රිද්මයකට අනුව සිදුවන බවක් පෙනුනි. පර්යංකයේ මුලින්ම ආරම්භ කළ අවධියේදී සිතට දැනුණු දැඩි ආශාවන්, තණ්හාවන්, ද්වේෂයන් සැලකිය යුතු මට්ටමකට අඩු වී ඇත. එසේම පෙරමෙන් භාවනාවේදී නොදැනී නිින්ද වැටීම සිදුවන්නේ නැත. නමුදු අද පරයන්කයේදී දැඩි නොසන්සුන් බවක් දැනුනි. පරයන්කයට වාඩි වී විනාඩි 10කදී පමණ විවිධ අරමුණු ඔස්සේ විශේෂයෙන් නිම කිරීමට ඇති බොහෝ දේවල් මතක් වෙමින් දැඩි කලබලකාරී ස්වභාවයක් දැනුනි. මද වේලාවක් ආශ්වාස ප්‍රාශ්වාසයට හිත යොමුකොට සිටියේදී ඇඟේ වේදනාවන් රස්ණය යටිපතුල් දැවීම දැනීම නිසා නොසන්සුන් වීම මෙන්ම කල යුතු කාර්යයන් සිතමින් කලබල වුනිමු. එසේම එලියක් වැනි නිමිත්තක් තවම නොපෙනීම පිළිබඳව ඒත් ලයිට් කියට ගෙවල නැහැ. වික්ෂිප්ත බවක්ද ඇති වුනි. නමුත් බොහෝ වේලාවට ආශාව කේන්තිය අඩුවීම නිසා දැඩි සතුටක්ද හිතට දැනෙන්නට පටන් ගත්තා. මා තුල පවතින මෙම කලබලකාරී ස්වરૂපය නීවරණයක් බව මම සිතමි. මේ සඳහා උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේ කරදරකමත් එහෙම කලබල වෙන ගතිය මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මය කිරුවොත් කලබල වෙනවා. ඒකත් මේ ඇවිල්ලා යන සද්දයක් වාගේ. ඒකත් මේ වෙදෙන වේදනාවක් වාගේ. ඒකත් මේ හිතවිල්ලක් වාගේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන්නේ ඒ කලබල තියෙන වෙලාවෙත් මූල කර්මස්ථානේ බලන්න පුළුවන් සම්පූර්ණ කතාව වෙනස් ඒක නිසා මේ හැම දෙයක්ම හැම කරදරයක්ම හැම ඉසිකයක්ම මම කියා ගන්න මගේ කියා ගන්න මගේ ආත්මේ කර ගන්නකොටම මූල කර්මස්ථානේ මඟ අරිනවා ඒක මූල කර්මස්ථානට ගන්න අනදර කිරීමක් කියලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා ඒ ප්‍රධාන අමුත්ත ඉඳදී පුංචි අමුත්ත එක්ක විස්තර හොඳට කතා කර කර ඉන්නවා. ඒකට ප්‍රධාන අමුත්තට කෙනෙහිල්ලක් වෙනවා. ඒ නිසා පුංචි අමුත්තත් කියලා තමයි ආවේ. කාඩ් එකක් දීලා තමයි ආවේ. ඒක ප්‍රධාන අමුත්ත පේන තෙක් මානක ඉන්නවනම් ප්‍රධාන අමුත්ත දුරස් කරන්න එපා. යත් එක්ක ඉන්න. එතකොට පෙනේ මෙවුවා ඇඟේ දා ගන්න අහ කියන්නේ නැහැ. ඕනෙම දෙයක් අපට මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා කියන්න පුළුවන් වෙන්නේ මූල කර්මස්ථානේ ඇසි පේන තෙක්මානේ තියෙන කෙනාට විතරයි. ඒක භාවනාවට ඉඳ ගන්නකොට තිබිය යුතු මනසේ ආකල්පයක් සම්මා සංකප්පයක් සම්මා දිට්ඨියක් උංගා දෙනකොට ඒක නෑ. ඒකට දොස් කියන්න බෑ. ඒකට දොස් කියන්න බෑ. ඒක ඇති කරන්නයි අපි මේ සාකච්ඡා කරන්නේ. අපිට මූල කර්මස්ථානයේ දෙන්නේ ඒකට ප්‍රමුඛතාවය දෙන්න දෙන්න ආදර කරන්න කරන්න අනිත් ඔක්කොම ලීන භාවයටපත් වෙනවා. මීන භාවයටපත් වෙලා දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ කලාව මේ හම්බ වෙච්ච මූල කර්මස්ථානයේට පුළුවන් තරම් ප්‍රමුඛතාවය දීලා ඇස් බැල්මේ තියාගෙන ඒකේ අරසාව කරගෙන යනවනම් ඒක නා ඒකාන්ත නිවන් ගමනක් කියන්නේ. ඊට අතරමැද හම් වෙන කොයි අරමුණත් එක්ක ඒක බුදුහාමුදුර වෙන්න පුළුවන් ආලෝකයක් වෙන්න පුළුවන් අන්ධකාරයක් වෙන්න පුළුවන් කොයි එක ගත්තත් ප්‍රමාවට වැටෙනවා. අප්‍රමාදී වෙන්නේ ඒ හැම එකක්ම එන්නේ ගමනට බාධා කරන්නේ. සංසාර ගමනේ තණ්හා ආසාක්තේ සමාර වේනා බීසුනු රුදු වේසමවා මග අවුරන්නේ හැම කෙලෙසයක්ම වේශයක් පවනවා හැම කෙලෙසයක්ම ආලෝකයක් චිකක්වක් කුතුහලයක් සද්දයක් වශයෙන් එනවා ඕ මොකක් පස්සේ ගියත් කක්කා ඒ වෙනුවටයි බුදුහාමුදුර අපිට මූල කර්මස්ථානේ දීලා තියෙන නැත්නම් ඉරියව්ව බලන්න ඒකත් අරමුණක් තමයි. නමුත් ඒක givisගත් දෙයක් නිසා එතන කරදර අඩුයි, අරසාව වැඩි, නිර්මලකම් වැඩි, පීතුරුකම් වැඩි. ඒක දන්නවනම් මොන කරදරයක්, අමලියක්, කරදරයක් ආවත් මෙන්න මෙතෙන්ඩයි හිත දාන්න ඕන කියලා දන්නවනම් මට සහතිකයක් දෙන්න පුළුවන්. ඒ කෙනා නිවන් නොදැක්කට නිවන් දැක්ක කෙනෙක් වගේ. එයාට දඟලන දෙයක් නැහැ කලබලයක් වෙච්ච ගමන් බලන්නේ තමන්ගේ මූල කර්මස්ථානේ තමයි ඒක බුදුන්වත් වැඩිය ලොකුයි ඒක ධර්මයටත් වැඩිය ලොකුයි ඒක සංඝයාටත් වැඩිය ලොකුයි මොකද ඒක තමන් උපයාගත්ත එක අම්මා තාත්තා මට දුන්නේ නැහැ ඒක පන්ති ගුරුවරයා මට දුන්නේ නැහැ ඒක ශ්‍රද්ධාවෙන් මට ඒක හම්බ වෙන්නේ නැහැ දන් දුන්නට මට ඒක හම්බ වෙන්නේ නැහැ ඉතිකල් මහන්සිලා ඉතරයින් තියාගත්ත මූල කර්මස්ථානේටම තන දෙන්න දෙන්න ආත්ම විශ්වාසය වැඩෙනවා ඒ වගේම චිත්ත ශක්තිය වැඩෙනවා. අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. ඒ වෙනුවට මේ බාහිර එන දේවල් ලැබුණා කියලා හෝ නොලැබුණා කියලා හෝ ගන්න හැම දෙයක්ම කෙලස් බරයි මාර්ගාක්ෂයි. මේ කියන ආරසක යන්ත්‍රයේ තියෙන විපස්සනා භාවනා කරන කෙනාට විතරයි. අනික සියලුම දෙනාට මේ වගේ පැහැදිලිකමක් නැහැ. ඒ නිසා විපස්සනා භාවනා කරන කෙනා තාම භාවනා නිවන් නොදැක්කට එයා නිවනට අයිතිවාසිකමක් කියන එක දන්නවා කලබලයක් වුණොත් කොතෙන්ද හිත දාන්න ඕන කියලා. මේක කොච්චර බලවත්ද කියනවනම් මරණ මොහොතෙදිත් මරණ චිත්තක්ෂණයේදීත් කලකොල වෙච්ච ගමන් යාට පුරුද්දට හිත යන්නේ මූල කරපස්සා. ඒ අතරමැද අවස්ථාවක් වශයෙන් කියන්න පුළුවන් හීනෙන් බය වුණත් බය වෙච්ච ගමන් හිත ඉබේ මූල කර්මස්ථානට යන තරමට යනකම් මූල කර්මස්ථානේ නිතර ඇසුරු කරන්නේ. ඉඳගෙන ඉන්නකොටත් ඇසුරු කරන්න, හිටගෙන ඉන්නකොටත් ඇසුරු කරන්න, නිදාගෙන ඉන්නකොටත් ඇසුරු කරන්න, ගමන ඉන්නකොටත් ඇසුරු කරන්න. ඒක දන්නවනම් අරසාව තියෙනවා. ඒක තමයි අපිට දෙවේලේ පුරුදු කළ යුතු දේ. අන්න එවැනි ආකල්පැති කට්ටිය එකතැනක ඉන්නවනම් ඒක බෝ වෙන ලෙඩක් වගේ ඔක්කොටම තේරෙනවා. එනතු මේ එනේන දේවල් අල්ලගෙන අලගිය මොලගේ වඬ අංග ප්‍රත්‍යංග හොයන්න දඟලන්න පටන් ගන්න කට්ටියත් එක්ක හිටියොත් භාවනා කරන මනුස්සයගේ ඔළුව තංජබජල් වෙනවා. ඒ නිසා සමගිව තියෙන ඔක්කොමලා එක රැල්ලේ යනවනම් හොඳයි. හැබැයි අමාරු ඒක කරගන්න අමාරුයි. අපි ඒකයි මේ සාමූහික කමඨහන් සුද්ධ කිරීමෙන් ගොඩක් වාසි ලැබෙන්නේ. එහෙම භාවනා කරලා හරි පැත්තට ගිය කෙනෙක් හතර පහ දෙනෙක් හරි සභාවේ ඉන්නවනම් හරි ලේසි සභාවේ ඇදලා ගන්න මේ පැත්තට. ඒක නිසා මූල කර්මස්ථානේ පේන තෙක් මානේ තියාගෙන යන්න කරදරයක් නොත් ඒක ආරක්ෂක යන්ත්‍රයට ගන්න ඒක ලැබෙන්න තියෙන නිවනේ පෙර නිමිත්තක් කියලා බාර ගන්න කියලා මම කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය අහලා තියෙන්නේ පාසල් දරුවන් දෙන්නෙක් විසින් ගරු ස්වාමින් වහන්සේ හත්වෙනි ශ්‍රේණියේ ඉගෙනීම ලබන මගේ නංගි නවවෙනි ශ්‍රේණියේ ඉගෙනීම ලබන මමත් කොතරම් පාඩම් කළද එය මතකයේ රඳවා ගැනීමට නොහැකිය. ඒ නිසා එයට පිළිතුරක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. මෙයට කුමුදු සහ සුමුදු. ඉතින් ඒ වගේ කෙනෙකුට විශ්වාස කරන එකක් නැහැ. සක්මන් භාවනා විනාඩි 5ක් විතර කරලා වාඩි වෙනවා නම් ඒ සක්මනේදී කයට ලැබෙන සමබර ව්‍යායාම නිසා තමයි දැනගන්න මම මේ පාඩම් කරන්න යන්න හදන්නේ. පාඩම් කිරීමේ පූර්ව කෘත්‍යයක් විදිහට සක්මන් කරලා වාඩි වෙලා ගිහිල්ලා වාඩි වුණාට පස්සෙත් මොකද අතර ගත්තට පස්සෙත් පුළුවන් ද බලන්න හුස්ම රැලි තුනක් හුස්ම ඇතුළට ගන්නවා පිට කරනවා ඇතුළට ගන්නවා පිට කරනවා ඇතුළට ගන්නවා පිට කරනවා කියලා හුස්ම රැලි තුනක් විතර බලලා ඊට පස්සේ පාඩම් කරන්න පටන් අරගත්තොත් තමයි තේරෙන්නේ නිකන් තින්ත පොන කඩදාසියකට තින්ත උරා ගන්නවා වගේ වෙනකට වඩා ටික වේලාවක් විශේෂයේ හිත හිටිනවා. ඒක සාමාන්‍ය පරිශන කරලා තියෙනවා. අරමුණකට හිත ගියාට පස්සේ ඔර්ලෝසු පැයෙන් විනාඩි 35කට වැඩිය අරමුණක හිත පාත්තන්න බෑ හිත නීරස වෙනවා. ඊට පස්සේ ඒක වෙනස් කරන්න ඕනේ. ඒක අපේ ඉස්කෝල වල පන්ති විනාඩි 35 පරිච්ඡේද දාලා තියෙන්නේ. ඒක විෂයක් කරලා ගුරුවරයා මාරු වෙලා වෙන විෂයකට ගිහිල්ලා ක්‍රීඩා තරඟ කරලා PT කරලා වෙනස් කර කර වෙනස් කර කර යන්න ඕනේ. ඒ නිසා මේ ඉරියව් දෙකේ වෙනස සක්මන් භාවනා ටිකක් කරලා වාඩි වෙලා හුස්ම දෙක තුනක් බලලා මේ විෂයට හිත දැම්මොත් ටිකක් හරියන්න ඉඩ තියෙනවා. හැබැයි ඒව උත්තර දෙන්න තරම් කිසිම සුදුසුකමක් ඇති මිනිහෙක් නෙමෙයි මං. මට මිලෝ හටඩක් මතක හිටින මිනිහෙ නෙමෙයි. ඉස්කෝලේ කවදාවත් 18 වෙනියයි ඉහළට ගිහිල්ලා නැහැ. බැටි වෙලා හරි මම මේ වගේ එකට ගියොත් ගෙදර කට්ටිය ඔක්කොම දන්නවා ටීචර්ට වැරදිලා කියලා. කිසිම දවසක නෑ. හැබැයි සත්ත පහක පාඩුවක් වෙලා නෑ. මම මේ දවස්වල කියනවා ජාත්‍යන්තර ප්‍රසිද්ධ වෙච්ච නවකතාකාරගේ පොතක්. එයා මැරුණට කවුරුදු 100කට පස්සේ ඒ රචකයා ගැන කියලා තියෙනවා එයා මෙච්චර දක්ෂව මේ කියන්නේ නැත්තම් හොඳයි. කියලා තියෙනවා මෙච්චර දක්ෂ උනේ ඉස්කෝලේ ගියේ නැති ඉඳලා කියලා. ඉගෙනගෙන ඉගෙනගෙන නැහැ මනුස්සයා. අධ්‍යාපනය වැරදිලා. නිසා තාම කොළුකම හිතේ තියෙනවා. තාම බොළඳකම හිතේ තියෙනවා ඒක නිසා ඔව් මේ අවුරුදු 80ක් වෙනකමුත් නිකා ගමේ කොල්ලෙක් විදිහට ජීවත් වෙනවා. ඒක නිසා අවුරුදු 7 පන්ති කිව්වම 9 පන්ති කිව්වම තාම තියෙන ඔය සෙල්ලම් වයස. ඉතින් අධ්‍යාපන ශාස්ත්‍රය ඒක හිතලා නෙමෙයි විශේෂ ශාස්ත්‍රය හදලා තියෙන්නේ. ඒ නිසා අපිට බුදුහාමුදුරුවෝ දීලා තියෙන ක්‍රමය සක්මන් භාවනාව. මම දන්නේ මේ පොඩි දුවදරුවෝ සක්මන් භාවනා කියන එක දන්නවද කියලා මම ආසයි දන්නේ නැත්නම් ඒකත් සාකච්ඡා කරන්න. ඒ නිසා හදා ගන්න පොඩි සක්මන් මළුවක්. එහාට මැටිය සක්මන් කරලා ඇවිල්ලා වාඩි වෙන්න පොත බලන්න. ඒකල පොතට ගන්න ඉස්සෙල්ලා දෙසරත් උතරක් හුස්ම තුනක් විතර අරගෙන වෙලා කරලා බලන්න. හරියි නැත්නම් මම තවත් උත්තරයක් දෙන්නම්. කරලා බලන්න බෑ මම නැවතත් කියනවා අධ්‍යාපන නිතර දක්ෂ මිනිහෙක් නෙවෙයි මම මේ පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමයට සහ ප්‍රශ්න උත්තර බලන්නට වැරදිලා නැතම මම හුඟක් වැඩිපුර අධ්‍යාපනයට යන්න සිද්ධ වුණේ district basic system එක නිසා තමයි විශ්වවිද්‍යාලේ ගියේ නැත්තම් යන්න හම් වෙන්නේ නැහැ ඒ නිසා මගේ උත්තරේ හරි කිය නැත්නම් ඒත් මම සාකච්ඡා කරන්න කැමතියි මේ භාවනාවත් එක්ක යන්න පුළුවන් උත්තරයක් තමයි මම දීලා තියෙන්නේ. ඒ වගේම පොඩි දරුවෙක් මේ වගේ අහපු එක භාවනාවට කිසිම සම්බන්ධයක් නැති වුණත් නාකි 10 දෙනෙකුට වැඩිය මම සලකනවා. මාත් නාකිය. හොඳයි. ගරු ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ෆුල්ස්කැප් පිටුවක දෙපැත්තම තියෙනවා කමක් නැද්ද කිව්වට. මහන්සිද? නෑ මට මහන්සි නෑ නමුත් ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් කියන නිසා. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාව සහ පරයන්කය මාස කිහිපයක සිට දිනපතා අභ්‍යාසයේ යෙදෙන යෝගාවචරයේක්මි. භාවනා වාර්තාවක් ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කරමි. සක්මන් භාවනාව මේ සඳහා අඩි 22ක් දිග ලනු පැදුරක් භාවිතා කරමි. සාමාන්‍ය ගමනින් විනාඩි 5ක් පමණ ලනු පැදුරේ ගමන් කරමි. ලනුපැදුර අදිෂ්ඨාන කරගනිමි. සක්මන ආරම්භ කිරීමට ප්‍රථම ලනුපැදුර කෙළවර කය ඍජුව තබා දෙපතුල් වෙත මානසිකාරයේ යොදවමින් පොළොව මත ගැටි ඇති යටිපතුල් නිසා සිටගෙන සිටින බව ප්‍රත්‍යක්ෂ කරගනිමි. ක්‍රියාවලිය. දකුණු පාය පෙරට තබමින් දකුණු දකුණ දෙසද වම් පාය පෙරට තබමින් වම ලෙසද ආරම්මණය කළෙමි. දකුණු පාය තබන විටයේ දකුණු පාය බවත් වම් පාය තබන විටයේ වම් පාය බවත් මානසිකාර්ය කළෙමි. දකුණු පායේ සිත අරමුණු කර ගනිමින් ලනුපද්දුර මත තැබීමේදී එහි ගොරෝසු කටුක බවත් මදක් යටට එබෙන සුළු බවත් යටිපතුලේ මුරුදු බවත් වැටහිනි. මෙය වැටහීම වම් පායටද සාපේක්ෂය. දකුණු පාය තැබීමේදී පළමුව විනුබද දෙවනුව ඇඟිලි ආසන්න ප්‍රදේශයේද අවසානයේදී ඇඟිලිද බිම පතිත වන බව වැටහුණි. මෙම වැටහීම වම් පායටද සාපේක්ෂය. දකුණ සහ වම් පායට මානසිකාර්ය යොදමින් මෙම ක්‍රියාවලිය විනාඩි 20ක් පමණ කළෙමි. සිතුවිලි ආවාද මූල කර්මස්ථානයට නැවත සිත පිහිටුවන. දෙවනුව ඔසවනවා තබනවා යනුවෙන් අරමුණු කරමින් සක්මන් කළෙමි. ඔසවනවා අරමුණ යෙදෙන විට පළමුව විලුඹෙන් දෙවනුව විලුඹ සහ ඇඟිලි ආසන්න ප්‍රදේශයත් අවසානයේ ඇඟිලි පොළවෙන් එසවෙන බව වැටහිණි. තබනවා අරමුණු කිරීමේදී විලුඹෙන් ආරම්භ වී ඉදිරියට සෙමෙන් බිම ස්පර්ශ වන ආකාරයේද පිළිනි. මෙම ක්‍රියාවලිය දෙස සතියෙන් අවධානය යොමු කරමින් විනාඩි 20ක් පමණ සක්මන් කළෙමි. සිතිවිලි එනවා අඩුවේ. අරමුණේම සිත පටල් වී ඇත. අවසාන කාලය තුල සක්මන් ක්‍රියාවලියේ තව තව ගැඹුරට අධ්‍යයනය කිරීමෙන් ඔසවනවා යවනවා තබනවා ලෙස අරමුණු කරමින් සක්මන් කළෙමි. ඔසවනවා තබනවා අවස්ථාවල මුලින් සඳහන් වූ සටහන් එලෙසින්ම ලෙසත් යවනවා අරමුණු කිරීමේදී පොළවෙන් මදක් ඉහළට පය එසෙමන බවක් වැටහිණි. ඔසවනවා යවනවා තබනවා ලෙස සම්පූර්ණ ක්‍රියාවලිය දිනපතා කිරීමේදී බොහෝ ක්‍රියාකාරකම් සක්මන් භාවනාව තුල සිදුවන බව ප්‍රත්‍යක්ෂ විය. සිතට එන සිතිවිලි අවම විය. ශබ්ද වලින් එන බාධා අවම විය. මූල කර්මස්ථානයේ වැඩි වේලාවක් සිහිය පවත්වා ගැනීමට හැකි දිනයන්ද එළඹේ. සමහර දිනවලදී සිහින් කටු අනින්නාක්සේ වන වේදනාවල් දැනුනි. ඇඟේ රෝම කූප කෙලින් වී විදුලියක් යන්නක් මෙන් හිරිවැටී යයි. මේ අවස්ථාවේ තප්පර කිහිපයක් ගතවන අවස්ථාද ඇත. සමහර දිනවලට සක්මන් භාවනාවේ අවසාන කාලය කය ඊතා සැහැල්ලු බවක් සහ සක්මන විධානයකින් තොරව ඉබේම සිදුවන බවක්ද දැනේ. සක්මන් භාවනාවේ පැයක් පමණ ගත කර පරයන්කයට යාමේදී පරයන්කේ වැඩි වේලාවක් සිටිය හැකි බව අවබෝධ විය. පරයන්කය සමබරව වාඩි වී නාසාග්‍රයේ වදින සුලං රැල්ල වෙත අරමුණු යොදයි. මුලින්ම සුසුම් රැල්ල ගොරෝසු බව දැනේ. ආශ්වාස ප්‍රාශ්වාස වෙන්කර හඳුනාගත හැක. විටක ප්‍රශ්වාසයේ දිගුය. ආශ්වාසයේ කෙටිය. විටක ප්‍රශ්වාසයේ කෙටිය ආශ්වාසයේ දිගුය. වාඩි වී මොහොතකින් කය සංසුන් වේ. කාය පස්සද්ධිය. මුල් කර්මස්ථානීයම සිහිය පිහිටුවමින් ආශ්වාස ප්‍රාශ්වාසයේ දෙස බලා සිටියෙමි. ප්‍රථමයෙන් ප්‍රශ්වාසයේ නොදෙනී යයි. පසුව ආශ්වාසයේ නොදෙනී යයි. කය දෙස අරමුණු කරමි. කය සැහැල්ලුය විටක ශරීරයේ හිරිවැටි ඉහළට එසවෙන්න බවක් හැඟේ. වරහන් ඇතුලේ මෙම හිවිවැටීම සක්මන් භාවනාවේදී සිදුවන හිවිවැටීමට වඩා වෙනස් ස්වરૂපයක් ගනී. සමහර දිනක අත්වල ශීතල ගතියක් දැනේ. සිතවිලි මනසට එයි යයි. අරමුණේම සිත පිහිටවමින් ආශ්වාසයේ දෙස බලා සිටිමි. එය නොදැනේ. කය පෙදෙස උඩ යට යන බවක් දැනේ. උදරයද උඩ යට යන බවක් දැනේ. සුළු මොහොතකින් ටිකෙන් ටික ආශ්වාස ප්‍රාශ්වාසය නැවතත් දැනේ. නැවත නොදැනියයි. එම අවස්ථාවේ ඉඳගෙන සිටින අයුරු දෙස අවධානය යොමු කරමි. කය පිළිමයක්සේ ගල් වී ඇත. සිතට බියක් නැත. මේ සමාධිය තුල පැයකටත් වඩා කාලයක් සිටිය හැකිය. ගරු ස්වාමින් වහන්ස මම භාවනාව ආරම්භ කරන්නේ සෑම දිනකම නවකයේකු ලෙස මෙනෙහි කරමිනි. මේ වාර්තාව සම්බන්ධව ඔබ වහන්සේගේ අදහස් සහ උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. වාර්තාව හොඳයි. මට අහගෙනකොට හිතෙන අර ඉස්සරලියක දුවටයි පුතාටයි මේක දුන්නා නම් හරි කියලා. පොඩි දෙන්නට මේ කලින් ප්‍රශ්න ලියලා දුන්නේ. ඒක ඒ කට්ටිය සක්මන් භාවනා කරන හැටි අහලා තියෙනවද? කවුද ඒ ප්‍රශ්න ලිව්වේ? අර ඉස්සලා ඉස්කෝලේ යන දුවල දෙන්නේ කියලා තිබුණේ. දන්නවද ඒගොල්ලෝ සක්මන් භාවනා කිරීමේ විතර දන්නවද? නැත්තම් මේ පොලිය අරගෙන ගිහිල්ලා මුල් ටික හොඳයි. පහුවේ ටික ටිකක් මේ ගැඹුරු වැඩි වෙන්න පුළුවන්. කියවන්න මේ වார்த்தාවත් හොඳයි. හැබැයි මෙච්චර දිගට ලියලා බෑ. මේක කෙටි කරන්න ඕනේ. කෙසිනොත් මුල් මුල් අවස්ථාවේදී එහෙම දිගට ලියලා තමයි අපි ආරේ තේරුම් ගන්නෙ. ඒක ඒක liverලා වැඩි වේලාවක් ඒ ඉදිරිපත් කරගත් අරමුණේ බොහෝ වෙලා ඉන්නකොට වැඩි වෙලා ඉන්නකොට හිතා ගන්න බැරි තරම් තොරතුරු රාශියක් එන්න පටන් ගන්නවා. ඒක තමයි තමන්න තියෙන ලාභේ. අනිත් දවසේ ඊටත් ඉස්සලා, එදාසී ඊටත් ඉස්සලා මේ තොරතුරු එන්න පටන් ගන්නවා. එතකොට තමන්න හොඳටම පැහැදිලි මේක තමයි සතිය. මේ තමයි සතිය පිහිටනවා. එතකොට වෙන අරමුණු වලින් තියෙන බාධා නැති වෙනවා. කොච්චරද කියනවනම් හේනයක් ගැහුවත් පැස්සක් පැස්සක් තමන්ගේ ඉන්න අරමුණෙන් පිට හිතයන් නැති ආරස්සාවක් එන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ ආරම්භය හොඳයි. සම්මාස මම අගෝස්තු මාසේ මේතිරිගල නේවාසික දින පහක වැඩමුළුවෙන් මම ගොඩක් සක්මන් භාවනාව ගැන මේ මම අධ්‍යයනය ලැබුවා. ඊට කලින් මම පරයන්කය කරාට මට සක්මන ගැන තරම් අවබෝධයක් තිබුණේ නැහැ. ඔබ වහන්සේට පින් අගෝස්තු මාසයේ මුසේකර මෑණිගේ වැඩමුළුවේ මම හිටියේ. ඔබ වහන්සේගේ අර මූලික කමඨහන් DVD එක මම කිහිප වාරයක් ගෙදර ගිහින් ඒක ඇහුවා. ඒ වගේම ඒ වැඩමුළුව තුළ තිබුණු ප්‍රශ්න උත්තර ඒ වැඩසටහනත් මම ගොඩක් අධ්‍යයන කළා තමයි මේ මේ විදිහට භාවනාව කරන්න පටන් ගත්තේ. ඉතින් මට හිතුණා මම වාර්තා ලියනකොට ඔක දිග වැඩි වෙලා බොහන්සේගෙන් ගොස්සහන්න වෙයිද කියලා. නමුත් මට අවශ්‍යතාවය තිබුණේ මගේ හිතට මම ලබන අත්දැකීම් ටික බොහන්සට ඉදිරිපත් කරලා එහි මොකක් හද තියෙන අඩුපාඩුව මට දිනු කරගන්න අවශ්‍ය තැන කොතනද කියලා දැනගන්නයි. සක්මන් භාවනාව සම්බන්ධයෙන් ඔබ වහන්සේ විසින් ඒ දුන්න දැනුම් සම්භාරයට ඔබට මම ඔබ වහන්සේට මම තව තවත් පින් අනුමෝදන් කරනවා. සාදු සාදු සාදු. අන්ති මේ ඉදිරිපත් කිරීම හොඳයි මොකද ඉදිරිපත් කරන්න නැතුව අපි දන්නේ. නමුත් ඉස්සරහට යනකොට මේක සංක්ෂිප්ත කිරීමේ ක්‍රමය ඉබේම Taman දෙන්න පටන් ගන්නවා. සාධිකට භාවනා කරන්න ඉදිරිපත් කරත් නැතත් කොලේක ලියන්න. පොතක් අරගෙන භාවනා කරනකොට වඩා හොඳයි කියන පරියන්කයක් හොඳයි කියන සක්මනක් හාමුනොත් අඩු ගානේ වාක්‍ය දෙකක් ඒ පරියන්ක පිළිබඳ සහ සක්මන පිළිබඳව දිනපොත තියන්නේ කියලා තියෙනවා. ඒකෝට Tamanටම පස්සේ දවසක ඒක බලනකොට ආ මග පේන්න පටන් අර ගන්නවා. ඉතින් ඇසුරු කරන්න කවුරු හරි හම්බෙලා කමටහන් සුද්ධ කරන්න හම්බෙන්න වඩා හොඳයි. නැති වුණා සටහන් තියාගැනීම වැදගත් වෙනවා. ඒක ඒක හොඳයි. ඒක ආදර්ශවත්. මොකද අපි මේවට ගරු කරන්න ඕනේ. Tamange අත්දැකීම් කියලා අහක දාන්න එපා. ඒක තමයි අන්තිමට අපිට ඉතුරු වෙන්නේ. ඒ සටහන් පොත් ටික හරි සෙල්ලිපියක් වාගේ ආමග ලකුණු පිට පෙන්වනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවේදී ඇවිදින බව දැන සක්මන් කළෙමි. පසුව වම දකුණ ලෙසද ඊළඟට পায় ඔසවනවා තබනවා ලෙස බලමින් සක්මන් කළෙමි. පාදයේ එසවීමේදී හා යැවීමේදී සැහැල්ලු බවද පොළොව මත පතිත වන විට බර තද ගතියද දැනුනි. පොළොවේ සිනිඳු බව දැනෙන විට යටිපතුල ගොරෝසු බව තර්කානුකූලව හැඟුනි. එක් පාදයක් ටිකෙන් ටික මොහොතින් මොහොත පොළවේ ගැටෙන විට අනිත් පාදයේ ඊට සමගාමීව මොහොතින් මොහොත පොළවෙන් ඉහළට එසවේ. තවද එය එක් පාදයක විභව ශක්තිය ක්‍රමානුකූලව චාලක ශක්තියට පරිවර්තනීය වන විට අනිත් පාදයේ ඊට අනුරූපව චාලක ශක්තිය විභව ශක්තිය බවට ක්‍රමානුකූලව පත්වේ. එලෙස සක්මණේදී ශක්ති සම්ප්‍රේෂණයක් සිදුවන බව හැඟුණි මෙත් සිතිනි මේක ਸਰවඥාන්සේ පෙන්වන්නේ කරත්තරෝ දෙක කරත්තරෝ දෙක ගරාදි 10ක් විතර වගේ තියෙනවා ඊට පස්සේ කරත්තරෝ දෙක පෙරලෙනකොට නීමිය දිගේ නැත්නම් පරිධිය දිගේ බර එක අරයක ඉඳලා නිකරයට මාරු වෙනවා ඒ මර දරන්නේ හැම වෙලාවෙම කරත්තේ එක හරයක. හරය කියලා කියන්නේ ෆොක්ස් කියලා ඉංග්‍රීසි කියන වචනේ. ඒක නිසා බුදුරජාණන්සේ සතියට නමක් දීලා තිනවා ඒකාරෝ කියලා. කරත්තේ රෝදේ අර රාශියක් තිබුණාට බුස්කිඩියේ ඉඳලා පොළොවට සම්බන්ධ වෙන්නේ හැම වෙලාවෙම එක හරයයි. ඒ අරේ ඊගාවේ කෙනකොට මේක බර ඇරලා මේකට බර දෙනවා. ඊගාවේ එනකොට මේක බර ඇරලා මේක දෙනවා. ඕක තමයි පතුලි සිද්ධ වෙන්නේ. වලලු කරේ ඉඳලා ඇඟිලි දක්වා බලයේ සම්ප්‍රේෂණය වෙනකොට ඊගාව කකුලේ පිළුඹ ඇවිල්ලා බර ගන්නවා. ඒක බලයේ ඇඟිලි වලට යනට ඊගාව කකුලේ පිළුඹ ඇවිල්ලා බර ගන්නවා. ඉතින් මේ විදිහට තමයි මේ බුදුහාමුදුරු උපමාවක් මේ සපයලා තියෙන්නේ. ඒ නිසා මේක දිගට පෙරලෙන රෝදයක් වගේ. වමයි දකුණයි වැඩ කරන්නේ. එකින් එකට එකින් එකට බර සම්ප්‍රේෂණය වෙනවා. නිකමට හිතනද ඇවිදිනකොට හිතන එක ඉතර උනන්දු කර යුතු එකක් නෙවෙයි. දැන් සාමාන්‍ය පුද්ගලෙක් කියලා කියන්නේ කිලෝ 50 70ක් අතර බරක් නේ. එක කකුලක ඉඳලා අනික් එකට කිලෝ 70 මාරු වෙන එකේ වටිනාකම තේරෙයි. සිමෙන්ති කොටයක් එක අතට ගෙනලා අනික් අතට මාරු කරන්න බලන්න. කිලෝ 50 කොච්චර බරද? එක අතට ගන්නත් බැ. නමුත් මේ කකුලකට කවදාකවත් කිලෝ 70 තේරෙන්නේ නැහැ. අපි හැම වෙලාවෙම කිලෝ 70 උස්සන්නේ එක කකුලකට. කිලෝ 70 කියන්නේ මගේ බර අඩු වැඩි කට්ටිය ඇති. මේක අපිට තේරෙන්නේ නැහැ කර්ම ශක්තිය නිසා. අපි ඇවිදිනකොට මේ කිලෝ 70ක් ඇවිදින බව පේන්නේ කකුලෙන් කකුලට මාරු වෙන බව පේන්නේ නමුත් සක්මන් කරනකොට තේනවා පොඩි සෙල්ලමක් නෙවෙයි කාතක ඉඳලා සිමෙන්ති කොටයක් අඩින් අතර මාරු කරුවොත් තේරෙයි කොච්චරද මේක වෙන්නේ කියලා ඒ නිසා මේක හොඳට අවධානයෙන් කටයුතු කරන්න ගියොත් තිරිසන් සතා කකුල් හතරේ සතා කකුල් දෙකේ සතෙක් බවට පත් වෙන්න අවුරුදු ලක්ෂ 40ක් ගිහිල්ලා තියෙනවා. මේක කකුල් දෙක උස්සලා දෙකකින් යන්නේ. ඒ නිසා දෙපා සතා කියලා අපිට කියන්නේ. නමුත් මේ අවුරුදු 40 අපිට මතක නැහැ අපි දුවනවා අතෙල්ල මෙතෙන් බෙල්ල කඩා ගන්නවා, තල්ල කඩා ගන්නවා, කකුල පය වද්දා ගන්නවා. ඇවිදිනකොට මේ පියවර පියවර ගානේ අවධානයක් නැහැ. ඉතින් බුදුරජාණන් කියන්නේ කරන වැඩක් නැවතිල්ල කරන්නේ කරලා බලන්න මේ ගමන කියලා කියන්නේ කොච්චර පරිණාමය ඇති වෙච්ච වැඩපිළිවෙලද මෙතන යන්නේ ඒකට ඇයි ඔච්චර කලබල වෙන්නේ මීට ගිහිල්ලා බලන්න. එතකොට තේරෙනවා මේක මැෂින් එකක් හදලා ලෝකේ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒත් අමුතුම යාන්ත්‍රණයක් විතර තියෙන නමුත් ඒක තේරෙන්නේ කකුල කැඩිච්ච දවසේ. ඔක තේරෙනවා කකුල උලුක්ක වෙච්ච දවසේ තේරෙනවා. ගලක් දකින්නට බය හිතෙනවා. කකුල තියෙනකොට පෙන්කෙලිනවා. නැටු නටන්න හදනවා, වට්ටක නැටු නටනවා, උඩරට නැටු නටනවා. දන්නේ නැහැ. කකුල කැඩුණොත් මොකද වෙන්නේ කියලා. ඒ නිසා හැම වෙලාවෙම මිරිවැඩි සංගලක් ඉල්ලා ඇඬෙම දෙපා නොමැති ඔබ දකින්න තුරා. අපි මේ කකුල් දෙකට අර සෙරෙප්පු නැහැ, මේ සෙරෙප්පු නැහැ, අර જાති නැහැ, මේ જાති නැහැ කියලා අඬනවා. කවදා හරි පස්සෙන් යන මිනිහෙක් දකින්නකම්. කකුල් දෙක නැති වෙනකම්. ඒ නිසා ඇවිදින වෙලාවේදී සතිය පිහිටීම ඉගෙන ගන්නවා නම් ඔය කිසි කෙනෙකුට මට භාවනා මධ්‍යස්ථානයක් නැහැ මට භාවනා කරන්න වෙලාවක් නැහැ කියන එක ඉබේම අයින් වෙලා යයි. තබන තබන පියවරක් සක්මන් භාවනාවක් වාට පච්චර ගන්න දන්නවා. අවසරයි ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කයට හිඳගත් විගස කය සැහැල්ලුව ඉර්ජු සම මිති සම ඍජු සමසිතයයි බැලුව විට ඒ වචනේ අමාරු ස්වාමීන් වහන්සේ සමමිතිකයයි බැලුව විට සමමිතික බව නොදැනි. පැත්තක් විසිරී ඇති බව දැනේ. එම දැනීමක් සමගම ඒ දෙසින් උරහිස හිස පෙදෙසින් යමක් උඩට විසිරී යන බවත් එය සර්පිලාකාරව හිසෙන් උඩට යන බවත් දැනේ. ආනාපානයේ නොදැනුනි. මධ්‍යස් මධ්‍යස්තේ හිස් බවක් ඇත. උඩුකය සාමාන්‍ය ප්‍රමාණයට වඩා එසවී ඇති බවක් හැඟේ. මේ අතරතුර ශාරීරිය පුරා කම්පන දැනේ. එම කම්පන විටක වේගවත් ද තවත් පිටක හිමින්ද දැනේ. මෙම කම්පන විටක සරල බවද, තව විටක බහුවිධ බවද හැඟේ. මේ කම්පන තුල නිත්‍ය බවක් නැති අතර Tamanගේ පාලනයේද නොමැති බව දැනේ. තිරුවන් සරණයි. ඒක නිසා අපිට යම් වෙලාවකට කයට හිතාවනම් අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි ආර්යගේ මෙයාගේ නෙවෙයි අතන මෙතන නෙවෙයි අපිට පේනවා මේ කය කියලා කියන්නේ විශාල බලාගාරයක් ජල විදුලි බලාගාරයක් වගේ බලපේක පේස කර්මන්තායතනයක් වශයෙන් වගේ මේක දිගට වැඩ වගේක් යනවා අපි දැනගත්තත් නොදැනගත්තත් අපිට ගණන් හිතින්නේ නැත්නම් තණ්හාමාන දිච්ච වලට වැටෙන්නේ අපි හිතාමතා කරන ටික විතරයි යම් දවසක යම් වෙලාවක සීලේ නාමයෙන් මේ හිතාමතා කරන ටික නතර කරලා ටික තප්පරයක් එක විනාඩියක් බලන් හිටියොත් පෙනේවි හිතාමතා කරන ටික බොහොම ස්වච්ඡමයි නොසිතා නොමතා ගොඩාක් වැඩයන් අන්නේ ටික දැකපු දවසේ තේරෙනවා ඒ වැඩ ටික යන්නේ මගේ න්‍යාය පත්‍රය හැටියට නෙමෙයි ඒක මේ ජීව ජෛව රසායනික ක්‍රියාවලියක් යනවා එක්ක විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර ක්‍රියාවලියක් යනවා. මේ ටික දැක්කේ නැති වෙනකොට තමයි මම මම කරා මම මගේ මම කියාගන්න එන්න හදන මේ චේතනා පහළ වෙන්නේ. බුදුහාමුදුරුවෝ අපිට උගන්ලා තියෙන සීලේ මාර්ගයේ චේතනාපූර්වක වැඩ නතර කරන්න ස්විච්ඡාවෙන් නොකර නිකන් ඉන්න. ඒකල බලන්න සිටින දේ දිහා. ඒ සිටින දේවල් වලින් ඥාන පිරිමකමක් අපේ නැහැ. ඒ සිටින දේවල් වලින් වයසක මධ්‍යස්ත බාල වෙනසක් නැහැ. ඉතින් කිව්වොත් විශ්වාස කරන එකක් නැහැ. ඒ සිදුවෙන දේ අතින් මගේ බුදුහාමුදුරන්ගේ වෙනසකුත් නැහැ. ඒ ටික දකින්න තාක්කල් බුදුන් එක තමයි ජීවත් වෙන්නේ. අපිට ඉන්න බෑ මේකේ. අපිට ඕනේ අතීතේ හිතන්න, අනාගතේ හිතන්න, අරයා ගැන හිතන්න, මෙයා ගැන හිතන්න. සිදුවෙන දේ දිහා බැලුවොත් බුදුහාමුදුරුව තමන්ගේ කය, ශ්‍රී කය දිහා බලන හැටිම තමයි මගේ කය පේන්නේ. ඉතින් අපි කවදද ඒ කයේ මේ අනිවා අනායාසයෙන් සිදුවෙන දේ හිතාමතා කරන දේ අපි తాවකාලිකව නතර කරලා අනායාසයෙන් තියෙන දේ දිහා බැලුවොත් අපි අතර මේ දෙමළ සිංහලයා ගෑණි පිරිමි පැවිදි උපවිදි බෞද්ධ බෞද්ධ කියන ඔක්කොම කන් අයින් වෙලා එකක් මතුවෙනවා manussකම ඕක නොදකින්න තාකල් එකෙකුටවත් manussකමක් නැහැ තිරිසන්නු වගේ කියලා කියන බුදුහාමුදුරුවෝ බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා අහිංසකා යෝ මුනයෝ යම් කිසි කෙනෙක් මේ හිතාමතා කරන දේ නැතුව අහිංසක වැඩ පිළිවෙල යන්න දුනොත් එයා මුනිවරයෙක් වෙනවා. අපංචාබිරතෝ මගෝ ඒ විනෝඩ මේ කල්පනා කරන්නයි කතා කරන්නයි ක්‍රියා කරන්නයි ගියොත් ඇවිසිලි අර ප්‍රපංච කියන මුර්ගේ කා සම වෙනවා. එනිසා මේ මේ සිත් වෙන තේදී ආ බලන්න පුළුවන් අපි බුදු වෙනවා. මොනවා හිතන්න ගියත් මොනවා කියන්න ගියත් මොනවා කරන්න ගියත් අපේ අර පරිණාමයේ ආධිකාලීන උර්ග ගති වඳුරු ගති ත්‍රිසංගති පහළ වෙනවා. මේ නිසා බලන්න දවසක අපේ ජීවිතේ තප්පර කීයක් චිත්තක්ෂණ කීයක් බුද්ධත්වයේ ගත කරනවද ආර්යත්වයේ ගත කරනවද එහෙම නැත්නම් ත්‍රිසංග වල ගත කරනවද කියලා බැලුවොත් අපිට ඒක බලා ගන්න තරම්වත් වෙලාවක් නැහැ. ඒ නිසා මේ මේ කියන කම්පන චංචල භාවනාවෙන් ආපු එකක් නෙවෙයි. අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා තිබිච්ච එකක්, අපි මැරුණත් ඉතුරු වෙන එකක්. මේකේ හිත තියෙන තාක්කල් දල වශයෙන් කිතයි කෙලස් නැහැ කියන්නේ. මේකේ නැති හැම වෙලාවෙම එක්ක තණ්හාව තියෙනවා, එක්ක මාන්න තියෙනවා, එක්ක දික්ටි තියෙනවා. එහෙම නැත්නම් හිත ප්‍රපංච කරනවා. හිත ගොජ දානවා. ඒක නිසා ඒ තමයි Tamanට Taman අනුකම්පා කරනවා නම් අඩු ගානේ දවසකට විනාඩි 5ක් විතර ක්‍රියාකාරකම් නතර කරලා කය තැම්පත් කරලා වචන කතා කරන්නේ නැතුව හිතන්නෙත් නැතුව මේක ඇතුළේ වෙන්නේ මොකද්ද කියලා බලන්න. මට උදේ මතක් කරා වගේ මම මැරෙන්නේ නැති බව දකින්න උත්සාහ කරනවා. මට නිින්ද ගිහිල්ලා නැති බව උත්සාහ දකින්න උත්සාහ කරන්නේ. මට ක්ලාන්ත වෙලා නැහැ මට සිහිය තියනවා කියන උත්සාහ කරන්නේ. එතකොට කෙලින්ම කෙලින්ම නික්කේෂිත යනකට නිර්මල තැනකට හිත යනවා. මේ කාමතක ලතිචරණකට ගිය ගමන් අරයම ගැන හිතන ගමන් අතන මෙතන ගැන හිතන හැම වෙලාවෙම නනින්න ගිරන්න බැරි තරම් කෙලස්තෝගයක් ගෙවා ගන්න බැරි තරම් කර්මතෝගයක් රැස් කරනවා. ඒ නිසා මේ කර්ම රැස් කරනවාද නැත්නම් නික්ලේශී තන්ට යනවාද කියන එක දෙවන්නේගේ වගකීමක් ඇත්තෙම නැහැ. ඒක තම තමන්ගේ වගකීම. අන්නේ වගකීම පවරන්නයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. ඔබ කවුරු මොන જાති කෙරුවත් ඔබ ගත කරන්නේ අතීත අනාගතේ නම් අනුන් ගැන හිතමින් නම් අරයම අතර මෙතන හිතමින් නම් ඒ ඔබ දුකට කැමැති කම. Taman දුකට කැමැති කම බුදු කෙනෙක් පහලා කියන ඔබට කැමැති උනත් අකමැති උනත් නිදුක් තත්ත්වයට යන්න පුළුවන්. ඒක කිසිම තැනක අඩුවක් නැහැ මේක අපිට ඔක්කොම පාස්කම් ටික තියෙනවා. නොයන්නේ අවිද්‍යාව නිසා. ඉතින් ඒක නිසා අපි විඳින දුක් බෙදාගෙන කන පරිප්පු කියලා තමයි කියන්නේ. තමන් විහිම් බෙදාගෙන කන පරිප්පුවක් මෙතන තියෙන්නේ. ඇදගෙන නාන්නේ. මොනවද දතු නිකන් ඉඳගෙන හිටපන් කිව්වත් අපේ හිත බලන්න කොච්චර වල්මත්ද කියලා, කඩප්පුලිද කියලා, නන්නත්තාද කියලා, පරට්ටද කියලා මොන්න තරම් කෙලෙසට අදිනවද කියලා. බන්නකොට දෙනවා අනික් කෙනා එච්චර අදින් නැති වෙදි කියලා. ඉතින් ඇයි කියලා මගේ හිත විතරයි කඩප්පුලි කියලා. බන්නකොට උගේ හිතත් කඩප්පුලි. ඔක්කොම එකයි. ඒ අතින් අපි ඔක්කොම සමානයි. මේ භාවනා මධ්‍යස්ථානට අපි එකතු වෙලා පෙන්වන්න හදන්නේ කරන්න හදන්නේ එක චිත්තක්ෂණයකට හෝ තප්පරයකට හෝ විනාඩියකට හෝ කරන වැඩ නතර කරලා කිරණ දේ බලන්න එතකොට පේන්නේ කම්පන චංචල ටිකක් විතරයි. කොයි මිනිහා බැලුවත් ඔච්චරයි. බුදුජානන්සේ සඳහන් කර තිනවා කොයි කෙනා මොහොතට ඇඟිල්ල ගහලා දිය බැලුවත් ලුණු රසයි. ධර්මයේ කොහෙන් බැලුවත් විමුක්ති රසයි. ඉතින් ඒ තියේදී අපි දවසේ කොහෙද ගත කරන්න කියලා හිතන්නේ හෙට හරියට මේ වෙලාවේ පොඩ්ඩක් හිතලා බලන්න මං කොහෙද ඉන්නේ කියලා. ඊයේ මේ වෙනකොට කොහෙද හිටියේ කියලා බලන්න. නන්නත්තර. නන්නත්තර අපිට බුද්ධෝත්පාද කාලයක් මතක නැහැ. මනුස්සාත්ම භාවයක් මතක නැහැ. චින සම්පත්තියක් මතක නැහැ. කල්යාණ මිත්‍රාශයක් මතක නැහැ. සද්ධර්ම ශ්‍රවණයක් මතක නැහැ. පැවිද්දක් මතක නැහැ. මේ ආර්යගේ මෙයාගේ යුතුයකම්. ඉතින් නිසා දවසේ මලක් කිමින තරම් හරි කමන්නේ උස්ම රැල්ලක් වෙන් කරලා තියාගන්න හුස්ම ගන්න බව දකින්න. ඇවිදිනකොට ඇවිදින බව දකින්න. අඩු ගානේ මල මූත්‍රා පහ කරනකොට මල මූත්‍රා පහ කරන බව දකින්න. ඉතින් ඒකකොට gederama Tamange gederama භාවනා මධ්‍යස්ථානයක් කරගන්න පුළුවන්. කෙලින්ම කියනවා නම් වැසිකිළිය ගඳ කිලියක් කරගන්න පුළුවන්. වැසිකිළියට ගිහිලා කරන කෘත්‍යය 100ෙන් කරනවා නම් මුතුන්ගින් වැඩ ඉන්න ගඳ කිලියකට ගිහිලා කරනවට වැඩිය පිංකම් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි බුදුන් ඉන්න ගඳ කිලියට ගිහිලා වැසිකිළියක කරන තරම් පාහර වැඩ කරන්න පුළුවන්. ඒක කෙරෙනවාද? ශා කරුණාකල හදමඩල ලෑස්ති කරගන්න ඔය බුදුගේ වාල් වැසිකිලි පැත්තක තියලා පුළුවන් තරම් එළඹ සිටින් ඉන්න එතකොට පේන්නේ ඔච්චර තමයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරන විට හිතා මතාම ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට යොමු වේ. එය මග හරවා ගැනීමට කුමක් කළ යුතුද? ආනාපාන සති භාවනාව කරගත නොහැකි නම් සමාධිය වැඩිවීමට වෙනක් භාවනාවක් කළ හැකිද ඔබ වහන්සේට තිරුවන් සරණයි ඒක සාමාන්‍ය ඕන කෙනෙකුට වෙනවා හුස්ම ගන්නවත් අපිට කරන්න බෑ ඒක කරන්න ගියොත් නිකන් ඉන්නකොට හුස්ම ගන්නවා කිසි ප්‍රශ්නයක් නෑ භාවනා කරන්න ගියොත් හුස්ම ගන්න බෑ නිකන් ඇවිදිනකොට ඕනතරම් ඇවිදිනවා සක්මන් කරන්න ගියාම බුරු කකුල් කාර්යය කොක්කු ඇවිදිනවා වගේ මුද්දුම ඇද කුද වෙලා අඟර දඟර පපා නිකන් දඬු කඩේ ගැව්වා වගේ ඉතින් මේකට hina යනවා තමයි hina වෙන්නත් හිතෙනවා නමුත් ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා අපි මේ විදිහට කරන්නේ ලෙඩෙක් වගේ සක්මන් කරන්නේ ලෙඩ සුව කරගන්න ඕන නිසා කවදාරි සක්මන පුරුදු වෙච්චාම අනායාසයෙන් සක්මන වෙනවා ආනපාන විසන්තිෝ ඉඳගත්ත ගමන් හුස්ම මේ බලෙන් හුස්ම ගන්න යනවා. වෙන කරන්න දෙයක් නෑ. අපි අපිට මොනම දෙයක්වත් කරන්න ගිය ගමන් ඒ કૃත්‍යම වෙනවා. කමක් නෑ කියලා කරන්න දිගටම. නම් දැන් ගන්න හුස්ම බලෙන් මට ඕනේ කමක් නෑ ගැනෙනවා. ඒක භාවනාවක් කරගන්න ටික වෙලා ගියාට පස්සේ ඕක නැති වෙනවා. ඕක නැති කරන්න ගියොත් වැඩි වෙනවා. ඒ නිසා මම දැන් ගන්න මට බුදුහාඳුරෝ කියලා තියෙන්නේ ඉබේ හුස්ම වැටෙන්නේ. නමුත් මම ඉඳගත්ත පස්සේ හුස්ම දැන් බලෙන් ගන්නෙ කමක් නැහැ. මම ඒකට අනුකම්පා කරනවා. මම ඒකට සමාව දෙනවා, මෛත්‍රී කරනවා. ඒක බාරගත්ත ගමන් ඕක නැතිලා යනවා. ඉතින් අපි කරන්නේ ඒකත් එක්ක හැප්පෙන්න හැප්පෙන්න ධිකටම ආයාස කරන ගතිය තියෙනවා. ඒක නිසා මේ ලෝකේ මිනිස්සයා කියන සතා නැත්තම් මේ ලෝකේ ටිකක් ජොලි ගතියක් තියෙනවා. මිනිස්සු අතතියක හැම තැනම වණ කරනවා. මොනම දෙයක්වත් බුද්ධජානනාචි සඳහන් කරලා තියෙනවා මේ සිව්පසේ පොඩ්ඩක් කල්පනා කරන්න කියලා. සිවුරක් නැත්නම් ඇඳුමක් කඩේක තියෙනකොට ඒක තව කහට හරි දෙන්න පුළුවන් වටින තෑග්ගක්. ඉදිකැලක් පූජා කරනගෙන තෑග්ග. නමුත් ඇඳලා දාඩි දැම්මට පස්සේ මොකද වෙන්නේ බලන්න. ඒකේ ඒකේ වටනකෝ කොච්චර බහිනවද? තව කෙනෙකුට දෙන්න තියා තෑග්ගක් හදන්න බෑ. ඉමම් පූතිකායම් පත්වා අතිවිය jigucchati යෝජායති. ඒක මගේ ඇඟට ගෑවිච්ච නිසා අතිශය jigucchා ජන්කලයි. අපි අටැඳුම් ගැන පොඩ්ඩක් හිතන්න. අපි සිනගින්න තැන ගලවන්නවත් කැමති නෑ. ශිෂ්ටාචාරෙත් කැමති නෑ. මොකද ඒ තරම්ම ගඳයි. ඔක කඩේ තියේදී බත් ටිකක් අරගන්න අමුත්‍තිකුට දෙන්න රජෙකුට දෙන්න පුළුවන් බත් පිඟාන. කාලා කෙල ටිකක් ගෑවුනට පස්සේ මොකද වෙන්නේ? ආයෙ කාටවත් දෙන්න බෑ. බුක්කට ගැරුණොත් වමන කෙරුවට පස්සේ මොකද වෙන්නේ? සෙනගේ ඉන්න තැන පෙන්වන්නත් බෑ. මුඛේ යටපැත්තෙන් ගියාට පස්සේ මොකද වෙන්නේ? විනාසයි. හදිසියෙ මෙහෙම ඉන්නකොට කාටද බඩේලී ගියොත් එහෙම ඔය සෙල්ෆෝන් එකක් රින් වුණා වගේ එහෙම නෙවෙයි. ඊට ටිකක් බරපතලයි වැඩේ. ඉතින් අහනවා ඒකට දුවන ගිහලා මේ වැසි කිලිය කොහෙද තියෙන්නේ? අපි දඹදිවගේ වෙලාවේදී අම්මා කෙනෙකුට ඔය වැඩේ වෙලා බස් එකේ. හදිසියෙම ඉන්දියාවේ මග නතර කරා. නතර කරලා ඉවරදී ඉන්දියාව කියන්නේ මුළු මුළු රටම වැසිකිළියනේ. ඉන්දියාවේ නෑ වැසිකිළි කියලා જાතිය. ඉතින් ඒ ගයිඩ් එක කිව්වා මේ මම බඩේ ලියනවා. ඊට පස්සේ කොහොම පාරයින් ඉන්න ගන්න එක. ඉතින් අම්මට හරි අප්සෙට් දැන් මේ ආයෙත් එනක බලා ඉන්නවනේ. එතන gadol කරලා තියෙන ගොඩකට ගියා යනකොට මග දිකට සුරු සුරු සුරු සුරු ගාලා සද්දේ. ඉන්න කට්ටියටත් බඩ යනවා මගේ. ඉන්දියන් කාරයට ගානක් නැහැ. ගයින්ට ගානක්වත් නැහැ. යන්නේ ඉතින් ඔය හරමේ ගියාම හෝ බස් එකේ ගියාම හෝ ඉන්දියාවේ ගියාම උන්ට ගානක්වත් නැහැ. අපේ ඇඟට පොඩ්ඩක් මොනවාරි ගෑවුනොත් සියලු දෙයක්ම jigutsaaජනක තත්ත්වයට පදින හුස්මවත් ගන්න බෑ. හුස්ම ගැනීම පවා අපි කුචිම කරනවා. නිකන් ඇවිදපන් කිව්වොත් ඒක කරන්නත් බෑ. ඉතින් මුත්‍රාඥාන්සේ මොකද්ද කියන්නේ? මේකෙන් පෙන්වන්නේ ඔබට පුළුවන් වේද මරණ මොහොතේ භාවනා පුරුදු කරන්න. ඔබට පුළුවන් වේද ලෙඩ වුණාට පස්සේ භාවනා පුරුදු කරන්න. ඔබට පුළුවන් වේද වයසට ගියාට පස්සේ පුරුදු කරන්න. පේනවනේ මේ හයි හති තියෙන වෙලාවේ කරන්න ගියත් හරි විලෝපන රාශියක් කරා යන්න වෙනවා. එහෙම යන්න දෙන්න. කියන්නේ හොඳ වෙලාවට මම මේ මැරෙන්න ඉස්සලා පටන් ගත්තේ. හොඳ වෙලාවට ලෙඩ වෙන්න ඉස්සලා පටන් ගත්තේ. හොඳ වෙලාවට වයසට යන ඉස්සලා පටන් ගත්තේ. මේ ටික කොතනදී හරි කරන්න බෑ. හරියට දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න කෙනා මුල් කාලේ සෑහෙන වරද්දන්න ඉබේ නැතු කොහොමද දෙවෙනි භාෂාව ඉගෙන ගන්න? ඉන්ජෙක්ෂන් එකක් ගහලා දෙන්නද? ඔපරේෂන් එකක් කරන්නද? ශාන්ති කර්මයක් කරන්නද? දෙවෙනි භාෂාව ඉගෙන ගන්නකොට වරද්දන්නවා. මේ වැරද්දට කවදාකවත් දඬුවම් දෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒක ශාසනික හුරතලයක්. ඒ කට්ටිය තමයි යෝගාවචරය කියන්නේ. ඔය කරන්න කැමති නැති කට්ටිය භාවනා කරන්නෙත් නැහැ. ගොඩින්ම පැත්තකටලා ඉන්නවා. අපි කෙලින්ම මෛත්‍රී බුදුහාමුදුර ආවම ODC කියලා ගැලරියට යන්නේ අපි කෙලින්ම ODC කියලා පික්චර් එක බලනවා. අපි කෙලින්ම නිවන් දකින්න ඉන්නේ. මුගවදෙනෙක් ඒ වගේ කෙටි ක්‍රම හොයනවා. මේක ගණන් ගන්න බෑ. මම ආයාසින් කරන බව දැනගෙන කරන්න ආරයි. එතකොට ඒක ඉබේම නතර වෙනවා. අවසර ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස ආනාපාන සතිය වැඩිීමේදී හුස්ම ඉහළ පහළ යාමත් සමගම උදරයේ පිම්බීම හැකිලීමද පැහැදිලිව දැනේ අරමුණු දෙකේම සිත පැටලීම වරදක්ද වෙනත් අරමුණුද පැමිණේ මෙවිට ඒවා මගහැර නැවත හුස්ම කෙරෙහි සිත යොමු කළ යුතුයද නැතිනම් වේදනා වේදනා යනුවෙන් මෙම වේදනාව මෙනෙහි කළ යුතුයද? තෙරුවන් සරණයි. මේ ලෝකේ තියෙන ඕනම නිෂ්පාදනයක් කරන්න ප්‍රධාන නිෂ්පාදනයේ හොයාගෙන යනකොට අතුරු නිෂ්පාදන රාශියක් ඕනම ෆැක්ටර් දෙක ඕනම දෙක හම්බ වෙනවා. ඒ අතුරු නිෂ්පාදනයේ පුදුලට බරක් වෙන්නේ නැහැ. එයා ප්‍රධාන නිෂ්පාදන තැන දීලා අතුරු නිෂ්පාදන පුළුවන් තරම් වාසියට ගන්නවා. ඒ නිසා කයට හිත ආවට පස්සේ ආනාපානි කියුක ඉස්සරහින් තිබ්බේ. ඒකේ හිත සතිමත් වෙන්න වෙන්න මුළු කය පුරාම වෙන දේවල් පේන්න පටන් ගන්නවා. ඒක කරදරයකට ගන්න එපා. මම මෙතෙන්ට ආවේ සතිහරහා. මම මේකට පිවිසුනේ ආනාපානිහරහා. ආනාපානේ පේන තාක්කල් ඒ ඔක්කොටම තියෙන්න වෙනවා. ඒගොල්ලන්ට පසුපෙළ ආසන දෙන්න. ආනාපානේ ඉස්සරහින් තියන්න. එහෙම නැත්නම් ඉස්සරහට එන හැම විපස්සනා ඥානයක්ම හැම ධානයක්ම කරදරයක් වෙයි. ඒ ලැබෙන ලැබෙන දේ කරදරයකට ගන්න එපා. ඒක ප්‍රධාන තැන ආනපාන දීලා කරගෙන යන්න. ඒ නිසා පස්සේ අහලා තියෙනවානේ වේදනාව වෙනකොට මෙනෙහි කරන්න කියලා. ආස්වාස ප්‍රසවාසයේ වැටෙන තාක්, දමූල කර්මස්ථානයේ වැටෙන තාක් මොනවා තිබුණත් කලබල වෙන්න එපා. ඒ තියෙන දේවල් හරහා ඒ දේවල් විනිවිදලා ආස්වාස ප්‍රසවාසත් එක්ක ඇසුර පවත්තන එක්කනට උගාකල් භාවනා කරන්න වෙන්නේ බොහෝම ඉක්මනට කාරණාව තේරෙනවා. මේ ලැබෙන ලැබෙන හැම එකක් එක්කම පැටලෙනවා නම් ලැබෙන ලැබෙන හැම එකක්ම අවුලක් කරගන්නවා නම් ඒ මනුස්සයට මං හිතන්නේ මේ පාරප්පනින්න පුළුවන් වෙයි කියලා. නිසා මතක තියාගන්න ආනාපාන සතිය හෝ සතිය වන්නකොට ගොඩාක් දේවල් ලැබෙනවා. ඒ ලැබෙන දේවල් කරදරෙට ගන්න එපා. ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානයත් එක්ක ඇසුර පවත්වමින් අරකට ද්විතීය ස්ථානයේ දීලා කරගෙන යන එකයි කරන්නේ. අවසර ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය අතිපූජනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අනුව භාවනා කිරීමෙන් දැන් inner chatter ඇතුළත කතාවලින් ප්‍රශ්නයක් නැත ධාතු මානසිකාරය හොඳින් සිදුවේ විටින් විට සිදුවන ශූන්‍යතාව වැනි අවස්ථාද දැන් වැඩිය නමුත් කය ප්‍රකට වීම ඊටාම ප්‍රබලය. බොහෝ විට භාවනා කිරීමට සූදානමක් නැතිව නමුත් සිටගෙන ඉදිරි සිටගෙන ඉඳගෙන හෝ නිදාගෙන විවේක වී තප්පර කිහිපයකින් වහාම රුධිර ගමනේ ප්‍රකට වීම සිදුවේ. නමුත් එවන් අවස්ථාවල දිගටම එසේ මෙනෙහි කිරීමට වේලා නැත. නමුත් භාවනාවට හිඳගත් හෝ නිදාගත් විට අංශුවය ස්පන්දනය හා චක්‍රාකාර ඊතා කුඩා ක්‍රියාකාරකම් හෘදේ එකකට එකක් වෙනස් වන ස්පන්දන ගණනාවක් ආදිය දකිමි. එවිට ඒවා දිගටම බලා සිටිමි. ප්‍රශ්න 1 මේවා බලද්දී සතර මහා ධාතු ගැන දැනගෙන ඒ අනුව බැලිය යුතුයද නැතිනම් නිකම් වෙන දේ දිහාම බලනවාද දෙක මට පුරුදු නාසිකාග්‍ර මූල කර්මස්ථානයටම මම දැන් යනවා අඩු වී ඇත විවේකීව සිට වහාම වාගේ එක්කෝ කය ප්‍රකට වේ නැත්නම් ශූන්‍යතාව වැනි අවස්ථාවක් නැති වේ. නමුත් භාවනාවට කියා උනන්දුවෙන් ඉඳගත් විට සමහර විට මූල කර්මස්ථානීය සොයාගත යුතු වූ අවස්ථා ඇත. 3. මම කුඩා දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අතර දවස පුරා වගකීම් බර රැකියාවක් කරමි. මට ශූන්‍යතා වැනි අවස්ථා ලැබෙන භාවනාවක් භාවනා කාලවල තව සිදුවෙනවා නම් කැමැති. ඔබ වහන්සේට මේ අත්භවයේදීම නිර්වාණ බෝධිය ලැබේවා. පළවෙනි ප්‍රශ්න කියවන්න. පළවෙනි ප්‍රශ්නේ නැවතත් මේවා බලද්දී සතර මහා ධාතු ගැන දැනගෙන ඒ අනුව බැලිය යුතුයද නැතිනම් නිකම් වෙන දේ දිගටම බලනවාද ඒක බොදු වශයෙන් පෙන්වන්නේ අනිත්‍යතාවය බොහෝ දේවල් පෙරලෙනවා ගොජ දානවා නලියනවා දඟලනවා ටික එකක් ධාතු මනසිකාර වෙන්න පුළුවන් එහෙම නැත්නම් පිළිකුල වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඉරියාපත වෙනස් වීම වෙන්න පුළුවන් එයා කියන පණිවිඩය අහන්න එච්චරයි මොනම දෙයක්වත් කට උතර දෙන්න යන්න එපා මොන මෙහිමක්වත් කරන්නව කරන හැම වෙලාවකම ඔය ස්වභාවික ගලණය බාධා වෙනවා ටිකක් වෙලා බලහින්නකොට මේ අනිත්‍යත්‍ය ඇතිව නැති වෙන බව වෙනස් දෙයකටපත් වෙන බව රූපාන්තරණයද පෙන්වන්නේ නැත්නම් මේකේ පිළිකුලද පෙන්වන්නේ එතන මේ ඉරියව් මාර්වීමද පෙන්වන්නේ ධාතු මනසිකාර්යද පෙන්වන්නේ කොයි එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මොකක්වත් නමක් දාන්න ගිය ගමන් භාවනාව එන හිටිනවා. නමක් දාන්න නැතුව එන ඕනම දෙයකට ඉඩ දෙන්න පුළුවන් නම් හරීම ඉක්මන. මෙතෙන් ගිය කෙනාට භාවනාව හරීම ඉක්මන් මේ නම්වනන් දෙමිල්ලෙන් තමයි කොටු වෙලා අර අනිත්‍ය දේ නිත්‍ය සංඥාවකට දාන්න හදනවා. එතකොට භාවනා නිකන් අර වමන යන මිනිහ කට වහලා වමනේ නැතර කරන්න හදනවා. එහෙම නැත්නම් මේ පාචනේ යනකොට පස්සට පොරොප්ප කැල්ලක් ගැහුවොත්. හරි අමාරුනේ ඒක. ඊහිතෙන් ඊහිත දෙන්නේ නැතුව මේ අර හිලෙන් එන්න ඕනද මේ හිලෙන් එන්න ඕනද කියලා කියන දෙයක් නැහැ නේ. ඒ නිසා එන තැනකින් එන්න දෙන එකයි කරන්න තියෙන්නේ. මේ නිත්‍ය සංඥාව වංචනික විදියට අනිත්‍ය සංඥාවට එළියට එන්න දෙන්නේ නැතුව කරදර කරන හැටි. ඒ නිසා අනිත්‍ය සංඥාවට දෙන්න එපා නම් වනම් දාන්න යන්න එපා. මොකද වෙන්නේ කියලා බලන්න යා පණිවිඩය කියන්නේ. දෙවෙනි ප්‍රශ්න. දෙවෙනි ප්‍රශ්නය මට පුරුදු නාසිකාග්‍ර මූලස්ථාන මූල කර්මස්ථානයේට මම දැන් යනවා අඩු වී ඇත. විවේකීව සිටි වහාම වාගේ එක්කෝ කය ප්‍රකට වේ. නැතිනම් ශූන්‍යතාවැනි අවස්ථාවක් නැති වේ. නමුත් භාවනාවට කියා වුවමනාවෙන් ඉඳගත් විට සමහර විට මූල කර්මස්ථානීය සොයාගෙන යා යුතු වූ අවස්ථා ඇත. මූල කර්මස්ථානයේ පැත්තක දාලා සතිය ගන්න ආනාපානෙන්ද මට සතිය ඉස්මර ඉස්මතු වෙන්නේ කයේ කම්පන චංචල වලින්ද ශූන්‍යතාවෙන්ද කියලා බලන්න. ඒ තුනම සතිය නියෝජනය කරන රෝග ලක්ෂණ තුනක් මිසක් ආ ඒ වගේ තාරතිනම් හොයන්න යන්න එපා. මේ කෝකෙන් හරි මේ මනෝ විකාරයක්ද හීනෙන් බය වෙලාද නැත්නම් ප්‍රත්‍යක්ෂයද සතිය තියෙන බව දන්නවා නම් සතිය ඊට පස්සේ නායකත්වය ගන්න සතියට මේ අරමුණ තියෙනුනේ ඒක වඩා හොඳයි මේ අරමුණ තියෙන එක වඩා නරකයි ඒ තාරාතිරම් දාන්න නැතුව මේ තියෙන්නේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි උරදා බැලියකි සත්‍යයක්ද ඇති හැටියද ඇති හැටිය තියෙනවා නම් සතිය තියෙනවා ඒක ආනපානේ හරහා පෙන්නුණත්, කයේ කම්පන චංචල හරහා පෙන්නුණත්, නිමිත්තක් නැතුව ශූන්‍යතාවය හරහා පෙන්නුවත් එකයි. ඒ නිසා මේකේ තාරාතිරම් ගන්න එපා. මේක පුළුවන් තරම් වැඩි වේලාවක් පාත්තන්න. එනකොට මේක මණ්ඩි තැම්පත් වෙනකොට පිරිසුදුකම එන්න පටන් ගන්නවා. එම ප්‍රශ්නකාරියගේ අවසාන ප්‍රශ්නය මම කුඩා දරුවන් දෙදෙනෙකුගේ මවක් වෙමි. දවස පුරා වගකීම් බර රැකියාවක්ද කරමි. මට ශූන්‍යතාව වැනි අවස්ථාවන් ලැබෙන භාවනා කාලවල තව සිදුවෙනවා නම් කැමැති. ඔබ වහන්සේට මේ අත්දැකීම මම මාත් කැමැති. මාත් කැමැති ඉතින් අමාරුයි. ඒක නිසා අපි දෙන්නම උත්සාහ කරමු. දැන් අඩු ගන්න මේක නොදැකපු කිල කෝටියක් මිනිස්සු ඉන්න ලෝකේ අඩු ගන්න මෙහෙම එකක් තියෙනවා කියලා දැක්කනේ දැන්. බුදුහාමරගේ යුතුයකම හරිනේ. දැන් තියෙන එක අපි වැඩිවීම සඳහා ගත කර යුතු ආජීවය හදාගන්න ඕනේ. ඒකට කියන්නේ ආජීවය. ඒකට නැත්තම් බඩ රස්සාව. ජීවන රටාව අම්මන අවශ්‍ය ප්‍රශ්න ඔළුවේ දාගෙන අනවශ්‍ය වගකීම් අරගෙන අනවශ්‍ය සුඛෝපභෝගී අනවශ්‍ය පාරිභෝගිකත්වයට යන්නේ නැතුව ඊටාම සරල අරපිටුමසුන්දායක ජීවිතයකට යන්න එතකොට විහිං කරදර දාගන්නේ අඩුයි. මේ මේ කොළඹ හතේ ජීවත් වෙන කට්ටියගේ තියෙන පිස්සු තොන් ගානින්වත් කියන්න බෑ. තොන් ගානින්වත් කියන්න බෑ මේගොල්ලෝ ජීවත් වෙන්නේ අනුන්ට කියාපාන. ඔය දරුවෝ දෙන්න උනත් හදාගන්න ඕනේ නම් දරුවෙක් යමන් ඉල්ලනකම් දෙන්න එපා. උන් දන්න ඕනේ දෙයි. මේ දෙන්න ගිය ගමන් තමයි දරුවෝ නොපිට යන්නේ. ඒගොල්ලන් පුළුවන් තරම් දරුවට අම්මගේ තියෙන හත දෙන්න ඔය වෙන පිස්සු විකාර දෙන්න යන්න එපා. ඒකට දරුවා අම්ම කෙරේ කැමැත්තක් ඇති කරගන්නවා. ඒක සල්ලි වලට ගන්න බෑ. අපි දැන් කරන්න හදන්නේ මහන්සිල මහන්සිල සල්ලි අම්බ කරන්න ඇවිල්ලා අම්මට දරුවගේ තියෙන හත නැහැ. බඩු මුට්ටු ගෙනත් දෙනවා. යම්ගක් කළාට මැද පෙරදිග යනවා පිටරට යනවා ගිහිල්ලා දරුවන්ට සල්ලි වෙනවා හරි මේ කරනවා තාත්තා වෙන අම්මා වෙන අම්මා කෙනෙක් හොයාගන්න. එහෙම නැත්නම් තාත්තා දුව දූෂණය කරලා. ඉතින් මෙහි ඇවිල්ලා බලනකොට මොනවද පේන්නේ තියෙන්නේ? අනේ රට රාජ්‍ය එපා කියලා ගිහලා හම්බ කරලා හම්බ කරලා මෙහි ඇවිල්ලා බලනකොට කිදර අපායක් වෙලා. ඒ නිසා පුළුවන් තරම් අම්මයි දරුවන්ගේ අතර තියෙන සම්බන්ධය තමයි නොකානොබි හරි කමන්නේ. ඒ දරුසිනියස ඒක මිල කරන්න බෑ. අපි ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඇත්තට මම දන්නවා දරුවෝ දෙන්නෙක් නේ එකෙක් හිටියත් මහන්සි වෙන්න ඕනේ. මම පොඩි අයින් යවට පස්සේ පොඩි අයියා මට කියනවා අනේ හාමුදුරනේ අපි ඉස්කෝලේ ගිය දවසල දවසට එකනම දරුවෝ හම්බුනාට පස්සේ දෙදෙනෙක් මාත් ඉස්කෝලේ යනවලු දැන්. ඒ ගිහිල්ලා දාන්න එක සැරයක් ඕනේ. ගිනත් යන්න එක සැරයක් ඕනේ. එහෙම තිබුණා නම් අපේ අම්මන්ට 10 දෙනෙක් දරුවොත් එක්ක මොන දෙල්ලන් හිටියේ. අම්මා කරන්නේ දෙන්න දෙන්න ගැට ගහලා එළියට දානවා. හැන්දෑවේ දෙන්න දෙන්න ඇතුළට දැම්මට පස්සේ පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් එච්චරයි. හැබැයි උදේ ඉඳලා හැන්ද එනකන් අම්මා ඉන්නවා. විහාර මාදී වගේ ඔපිට කලින් නැගිටිනවා. අපි ඉවරනකමුත් අම්මා වැඩ ඕනෙම වෙලාවක අම්මා ඉන්නවා. එච්චරයි. අපිට වෙන මොකක්වත් ඕනේ නැහැ. මේ රටවල් වල ඒක නෙමෙයි සිද්ධ වෙන්නේ. අපි මේ දරුවන් වෙනුවෙන් හම්බ කිරීමට දරුවන්ගෙන් ඈත් වෙලා අපි බරපතල රසාවල් කරනවා. නමුත් ඒ දරුවෝ පැවෙනවා. ඒක නිසා මෙහෙම භාවනා කරන අම්ම කෙනෙකුට එහෙම බනින්න වටින්නේ නැහැ. ඒ දරුවොත් වාසනාවන්තයි. පුළුවන් තරම් අර පිටුමසුන් දායක ජීවිතයක් ගන්න. පුළුවන් තරම් කරන් වැඩක් කරන්ඩ ප්‍රයෝජනේ සලකලා ඒ රට්ටු කිව්වට ටෙලිවිෂන් එකේ තිබුණ ඇඩ්වර්ටයිස්මන්ට් බලලා අල්ලපු ගෙදර කරනවා කරන්න යන්න එපා. පුළුවන් නම් එතකොට ඔය ශූන්‍යතාවය බොහෝම ඉක්මනට වැඩි වෙනවා. ඉතින් මේවා කියන්න මට ඇත්තට මෙච්චරම අත්දැකීම් අයිතිවාසිකමක් නැහැ. මොකද මම කතාද බදලා නැහැ. බඳින්න බලාපොරොත්තු ඉන්නෙත් නැහැ. ඒ නිසා මම ওই නිකන් සාමාන්‍ය දැනුමෙන් මම ওই කතා කරන්නේ. ඊළඟ ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්ස අවුරුදු 4ක පමණ සිට නීත්‍රිගල භාවනා පුහුණු වන්නේක්මි. නමුත් තවම හිස්තැනට ගියාට යලි නොදැනීම හිත පිටගොස් යලිත් සිහිය එන විට ඒ හිස්තැනට පැමිණේ. නොකඩවාම හිස්තැන මනස තබාගන්නේ කෙසේදයි කාරුණිකව පවසන්නේ නම් මැනවි. සාමාන්‍ය ජීවිතයේදී සිතට එන එන සිතිවිලි මම නොවේයි මගේ නොවේයි කියා සිහියෙන් අතහරිමින් යන විට හිත නිදහස් කර ගත හැකිද? එය ඵලයක් වෙනවාද? තිරුවන් සරණයි. වයිසලකේ ලියලා තියෙනවා මට මේ ශූන්‍යතාවය ලැබෙන්න කැමැතියි කියලා. දෙවෙනි එක එහෙම ලියලා නැහැ. නමුත් නොලැබීම නිසා ඇති දුකක් කියලා තියෙනවා. ඒක නිසා අපි කොච්චර භාවනා කරත් නැත්නම් භාවනා කළා අරමුණු ගෙවම් කළා ගෙවම් කළා ගෙවම් කළා ඒ හිස්තන විවේක ස්ථානය අවකාශය දැක්කට ඒකම වදක බාරයක් වෙනවා ඒකට ආශ කරපුවා ඊට පස්සේ ඒක නොලැබීම දුකක් බාටපත් වෙනවා ගියපාර ඇලන් <clears throat> මැතින රාමෙන් දීචුණු ධර්ම සාකච්ඡාවේදී මේ ප්‍රශ්නේ මට උනා කිට්ටුවෙන් ඉතින් මම කිව්වා මේ හිස්තන හෝ අරමුණු කියනවා දෙකක් දැන් දන්නවනම් අරමුණු නැති එක හිස්තන කියනවා අරමුණු තියෙන එක අරමුණු කියනවා දන්නවනම් මේ දෙකටම සමහිත එනතෙක් භාවනා කරන්න කියනකොට අත්දැකීම් ඇති කෙනෙක් මට කතා කරලා කිව්වා ස්වාංශේ මේ හිස්තනට ප්‍රිය වීම ඇති වැරද්ද මොකද්ද කියලා හිතන් ගැන භාවනාවෙන් ලැබෙන එකන්නේ අරමුණු ගිවං කරලා වෙච්ච එකක් නේ ඒක නිසා හිස්තනයි අරමුණුයි සම කරනවට වඩා හිස්තැනට ප්‍රිය කිරීම හොඳ නැද්ද කියනවා වගේ අර ඉස්සල්ලාම ලියපු ප්‍රශ්නේ. ඉතින් මම ඒකට හිස්තැනට බලාපොරොත්තු වෙලා හිස්තැන අපේක්ෂා කරලා හිස්තැන නොලැබුණොත් දුක හම්බ වෙනවනේ එතකොට. ඒකට මොකද කරන්නේ? ආ දැන් තමයි මට වැටහුනේ. ඒ තමයි හිස්තැන කියන්නේ නිවන නෙවෙයි මේ කියන කංකරච්චල් තැනට සාපේක්ෂව අජිත අවකාශය ගැටවදී නැති තැනක්. අජට අවකාශ කියලා කියන්නේ මේ අරමුණ තියෙන හැම තැනම ගැට. හැම තැනම ඝර්ෂණය. හැම තැනම ආතතිය. හැම තැනම තැවීම. මේ හිස්තන ඒක නෑ. නැත් ඒකට ආස කරලා ඒක නොලැබිච්චාම අලුත් ප්‍රශ්න. නමුත් ඒක දැකපු නැති කෙනෙක් එක බලනකොට දැකපු එක නම් බොහොම ඉහළ තැනක ඉන්න හොඳ තැනක ඉන්නේ. නමුත් ඒකම නැවත ප්‍රශ්නක් වෙන්න තියෙනවා. ඒ නිසා මතක තියාගන්න හිස්තන හැම වෙලාවෙම අරමුණට සාපේක්ෂයි. අරමුණ හැම වෙලාවෙම හිස්තනට සාපේක්ෂයි නිසා හිස්තන විතරක් අපිට හම්බෙන්නේ නැහැ. අරමුණ විතරක් හම්බෙන්නේ නැහැ. මේ දෙක අතර තියෙන සාපේක්ෂතාවය දැකලා දෙකටම සමහිත හදන්න කියලා දුන්න එකම ශාස්ත්‍රෝනාංශ බුදුහාමුදුරෝ ඒකට අපි කියනවා අෂ්ටලෝක ධර්මයේ කම්පාණු වීම කියලා. ඒක නිසා මේක උනාට පස්සේ මේ මම මේ කියන දේ කාරණා වැටුණත් නැතත් මේක නැවත නැවත භාවනා කරනකොට එදින තමයි යන්නේ. ඒක නිසා පළවෙනි එක නොලැබීම නිසා කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. මේ දැන් කියපු ප්‍රශ්න ඉස්සරේ. දෙවෙනි එක කැමැති වෙලා නොලැබීම නිසා දුකක් ඇති කරගෙන තියෙනවා. මේක තියෙන්නේ භාවනා ලෝකෙ විතරයි. මේ ප්‍රශ්නේ නෑ භාවනා නොකරන අය අතර. ඒ නිසා භාවනා කරන අය අතර ප්‍රශ්න තියෙනවා. හැබැයි අරිට අතර ගැඹුරු නෑ ප්‍රශ්නේ. සියුම් වෙවි සියුම් වෙවි යනවා. ඒ නිසා වැඩි කල් භාවනා කරනකොට මේ ප්‍රශ්න තියෙන මේ ඝන බහලකම ගොරෝසුකම අඩු වෙන්න පටන් ගන්නවා. ඒකට අපි කියනවා අත්දැකීම කියලා, මෝරච්ච ගතිය කියලා, තලතුණකම කියලා. ඔක දිගට කරගෙන යන්න. එතකොට ඔක කාලය විසින්ම උත්තර සපයනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවට අමතර අවස්ථාවලදී වරහන් ඇතුලේ නිදා ගන්න ගිය විට වාහනයක ගමන් කරන විට විශේෂ වැඩක් නොමැතිව ඉඳගෙන සිටින විට හා බොහෝ අවස්ථාවලදී ආනාපාන සතිය හොඳින් දැනේ. ඒ අවස්ථාවලදී එම ආනාපාන සතිය දිගටම මෙනෙහි කිරීම සිත වර්තමානයේ තබා ගැනීමයි සිතේ. මේ සඳහා ධර්මානුකූල විග්‍රහයක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සාදු සාදු සාදු. මේකදී පුංචි කොටසකට උත්තර දෙනවා මම හිතුවා උත්තර ලැබෙයි කියලා. එහෙම හිත විස්්‍රාම වෙනකොට නිකම්ම ආනාපානට යන්න හැදිලා තියෙනවනම් ඒ අපි ඒකට කියනවා සාසනික ආරක්ෂාව කියලා. සාසන සම්පත්තිය. අපි යන්නේ කාමයට නෙවෙයි, රූප බලන්න නෙවෙයි, සද්ද අහන්න නෙවෙයි ආනාපාන කියන මධ්‍යස්ථ අරමුණට. එතෙන්ද ගියාට පස්සේ ලැබිච්ච ලාභේ ලැබෙන්න නම් බුද්ධ විඳින්න මෙනෙහි නොකර ඒක ගන්න පුළුවන් වෙන්න. ඉසල ඉසල මෙනෙහි කරලා ගන්නවා වෙන්න පුළුවන්. මෙනෙහි කිරීමේකට කරන අනුග්‍රහයක්. ඒක උත්සාහ කරන්න අනායාසයෙන් ආනාපානෙ හිත යනවා. ඒකට මානසිකාරයක් අවශ්‍ය නැහැ. ගිය බව දාන්නවා. ගිය බව සමාදන් වෙනවා. එතකොට Tamanට වෙහෙසකින් තොරව ආනාපානෙ බුද්ධිය ලැබෙනවා. ආනාපානේ සමාදම් වෙන්න පුළුවන්. එතකොට අපි ආනාපාන හොයනව නෙවෙයි. ආනාපානේ අපි හොයාගෙන යනවා. ඒ අපි අර කරපු කලින් කරපු ව්‍යායාම වල ප්‍රතිඵලයක් වශයෙන්. එතකොට අපිට කියන්න බොහොම හොඳයි මෙන්න ආසනයක් තියෙනවා වාඩි වෙලා ඉන්න. ප්‍රශ්නයක් නැහැ. එදාට අපිට භාවනා ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්න වෙලාව. ඉතින් මම කියන්න හදන එක මෙනෙහි කිරීමකින් තොරව ගන්න පුළුවන් නම් වඩා දක්ෂයි කියන එකයි කියන්නේ. සාරිකා ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒක දිගටම කරන්නේ. තව අපිට තව විනාඩි 10ක් විතර තියෙනවා. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශුෂ්ක විදර්ශනාවෙන් මාර්ගඵල ලැබූ අයෙකුට Nirodha Samapattiyට සමවැදීමට හැකියාවක් ඇද්ද? නැතිනම් ධාන වැඩි යුතුයමද? ඒ දෙකම කරන්න වෙනවා ශුෂ්ක විදර්ශනාට ලැබුණට පස්සේ හැට ධ්‍යාන වඩන්න තරම් මෙහෙවීමක් එයිද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් අවශ්‍යතාවයක් තියෙනවා නම් විදර්ශනා පූර්වක සමතේ වඩලා අවශ්‍ය නම් ඒ නිරෝධ සමාපත්තියට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ රහත් මාර්ගයට ගියාට පස්සේ ඒ කෙනාට තවත් දුරටත් එහෙම ආථාවල් ඉතුරු වෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. නමුත් භාණ්ඩාගාරික පරියත්තිය කියලා එකක් තියෙනවා. ජයග්‍රහණය ලැබුවට පස්සේ වුණත් නිකන් සෙල්ලම් වෙමිස කටයුතු කරන ඇත්තෝ ඉන්නවා. ඒ ඇත්තෝ මාර්ගඵල ලැබුවට පස්සේ අරියත්ති ලැබුවට පස්සේ සමත ක්‍රම කරනවා. ඊට පස්සේ සමානලාට රූප ධානය අරූප ධානය ලැබුණා නම් මාර්ග මේ යෝ සමාපත්තියට යන්න පුළුවන්. නමුත් ඒක මාර්ගඵලය රහත් වෙච්ච නැදියාට ප්‍රශ්නයක් වුණාට රහත් වෙච්ච කෙනාට ප්‍රශ්නයක් නෑ ඕක. මේ ලියලා එක්කන rahat වෙලා නැහැ තාම. පැහැදිලිනේ? අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ සජීව භාවනා වැඩසටහනකට සහභාගී වන දෙවන අවස්ථාව මෙයයි. ආර්ය මාර්ගයේ ගමන් කිරීමේදී සතිය පෙරටුවන අයුරු ඔබ වහන්සේගේ වැඩසටහන් වල අන්තර්ජාලයෙන්ද අසමි. මාගේ ප්‍රශ්නය ධර්ම මාර්ගයේ මෙතනම් වැදගත් සතිය බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හත්වෙනි තැනට සම්මා සතිය යනුවෙන් සඳහන් කළේ ඇයිදයි කරුණාකර පහදා දෙන සේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය වගේ මහන්න පුළුවන් බොජ්ජංග ධර්ම වල පළවෙනියම තිබෙයි බල ධර්ම වල තුන්වෙනි තැන තිබෙයි ඉන්දිය ධර්ම වල තුන්වෙනි තැන තිබ්බෙයි සතිපට්ඨාන හතරකින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පටන් ගත්තේයි. ඉතින් ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ සතිය භාවනා කරනකොට පරිණාමයටපත් වෙනවා. අපි දන්න සතිය නෙවෙයි පටන් ගන්න සතිය නෙවෙයි ඉවර වෙන්නේ. ඒ භාවනා කරගෙන කරගෙන යනකොට සතිය පවා අනිත්‍යට ලක් වෙනවා. සතිය පවා පරිණාමයට ලක් වෙනවා. සතිය පවා රූපාන්තරණයකටපත් වෙනවා. ඉතින් එහෙම රූපාන්තරණයකට කැමති නැති කෙනාට මේවා ප්‍රශ්න. අනිත්‍ය සංඥාවෙන් ප්‍රශ්න දිහා බලනවා නම් අනිත්‍ය සංඥාවෙන් නම් භාවනා කරන්නේ ඕනම දෙයක් ඕනම දෙයක් වඩටපත් වෙන්න පුළුවන්. එතකොට යාට සමීකරණ හිතා ගන්න හම්බ වෙන්නේ. එතකොට මේ බුදුහාමර මොනවා ගැන දෙවක් ප්‍රශ්නකුත් නැහැ. ඉතින් මේ මූල ධර්ම ප්‍රශ්න වේවා. ඒ හේතුව නිත්‍ය සංඥා. මේ සතිය නම් එක්ක මුල සිට අග දක්වා මුලටම තියෙනවා. මෙහෙට මුල සිට අග දක්වා අගටම තියෙනවා. විනාශ වෙන්න බෑ. ඉතින් ඒ කියන්නේ කලේ මොනින් නමලා තියෙදි වතුරක් කළා තියෙන්නේ. කරුණාකල කලේ උඩට හරවන්න ඕනම දෙයක් වෙන්න පුළුවන් මේ ශාසනයේ. ඒකයි මේ ඉස්ලාම ත්‍රිලක්ෂණේ අනිත්‍යතාව. ඒ වගේම දස සංඥාවල අනිච්ච සංඥා විස්තර කරලා තියෙන්නේ. මේ භාවනා කරන විශේෂම සිංහල බෞද්ධයා තුළ අනිච්ච සංඥා ඇත්තෙම නැහැ. ඒක පේන්නේ හුණීමක් වගේ. ඒක පේන්නේ කාලකන්නිකමක් වගේ. ඒක පේන්නේ අත්තරද්දක් වගේ. ඒ නිසා යෝගාවචරය කොහොමඩක්වත් වෙනස් වෙන්න කැමති නෑ. මැරිච්ච මලකුණක් වගේ. දිරච්ච දරකඩක් වගේ කඩන්න නමන්න බෑ. නමන්න බෑ නමනකොට කැඩෙනවා. ඉතින් බුදුහාමුදුරනේ සිද්ධ වෙනවා කෝවක දාලා මේක උණු කරලා පෙන්නන්න මම උඹලට පෙන්නනලානේ අනිත්‍යතාවය. ඉතින් ඒක එහෙම බලනකොට මේ සතියට නිත්‍ය තැනක් දෙන්න බෑ. වෙනස් වෙනවා. අටපොලක සඳහන් වෙනවා සතිය. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල අටපොලේ අටතනක හිටලා තියෙනවා. ඒකට විවුර්තව භාවනා කරන්න. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස යම්කිසි කෙනෙක් මියගිය විට ඒ අයගේ ළඟම ඥාතීන්ට විහාරස්ථානවල පින්කම් ගෙවල් වල ආදී ස්ථානවලට පැමිණ ඥාතීන් සමග සිටිනවා හීනෙන් දකින්නේ කුමක් නිසාද ඒ අයට පින් මදිකම නිසා උප්පත්තියක් ලබා නැතිද මේක නෙමෙයි ප්‍රශ්නේ තියෙන මැරිච්ච නැටියුමුත් ළඟට අවිල්ලා ඉන්නවා උන්ට මොනවද වෙලාද කියලා මට නම් තේරෙන්නේ නැහැ මේ නෑයෝ යانے යන දැනෙනවා. එලෙව්වත් එන්න. උන්ට බිම් මන්දිරම් බිම් කරගන්න එකනේ තියෙන්නේ. මැරිච්ච උන් ගැන නම් මට අසුරක් නැහැ. තාම හම්බුන්නේ නැහැ. නංගිලා එහෙම ඇවිල්ලා ඉන්නවා. කොහේ ගියත් එනවා. මැරිලා නැහැ. තාම මැරිලා නැහැ. පන්තර දිගත් භාවනා මැදට ගියත් එනවා. මොකද කරන්නේ? ගහලෙලවන්නේ. කරන්න දෙයක් නැහැ. ඒ නෑ යෝගියන් જાති එහෙම තමයි. කවුද දන්නේ ඇයෝ නෑදෑයෝ අයියෝ නෑදෑයෝ ඉතින් අපේ සිංහල බුද්ධ ආගම කොච්චරද කියනවනම් මැරුණත් නැකමත අරින්නේ නැහැ කියලා සුද්ධ කියනවා පිටරට මිනිස්සු මේ තාත්ත දෝ දූෂණය කරනවා ලංකාවේ තුවා තියෙනවා ඉන්න කමක් නැහැ දෑකමක් නැහැ ඉන්න කමක්වත් නැහැ මේ පෞල් සංවිධානයක් කිසිම ගතියක් නැත්තේ නැහැ ඊට පස්සේ බලනකොට ලංකාව වගේ මැරුණත් ඒ මැරිච්ච කෙනා ජීවත් කරලා අවුරුදු 10 15 දන් දෙනවා. මැරුණත් නැකම අතාරින්නේ. ඉතින් ඒක එක සංස්කෘතික ලක්ෂණේ වයි අපිට නැති කරන්න බෑ. ඒකට කුලසිරිත් කියලා කියනවා. ඉතින් මට උත්තර දෙන්න හදන්න ගියොත් එහෙම අපි අපේ විශේෂීස්ත්‍රෙන් පැත්තකට යනවා. අපි බලන්නේ අද්දකිය හැක්කක්. මේකට කියනවා පච්චක්ක සිද්ධා. පච්චක්ක සිද්ධා කියන්නේ අද්දකිය හැකි ඔප්පු කිරීමක්. මේව අපිට ඔප්පු කරන්න බෑ. ඒක නිසා මොනවා කිව්වත් ඒවා හිස් වචන බවටපත් වෙනවා. මෙයාට පොඩ්ඩක් ඉන්න වෙනවා මෛත්‍රී බුදුහාමුදුර එනකම්. ආවට පස්සේ කරුණා කරලා පිල් එකක් දාලා නඩු අහන්න මට එහෙම ශක්තියක් නැහැ. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම විදර්ශනාව වඩන විටදී සමහර අවස්ථාවල පැය භාගයක් පමණ ගත වෙද්දී ගැස්සීමක් ඇති වී භාවනාව නතර වෙනවා. එම අවස්ථාවට කල යුත්තේ කුමක්ද? එසේ සිදු වූ විට නැවත විදර්ශනා භාවනාව පටන් ගැනීම අපහසු වෙනවා. තෙරුවන් සරණයි. මම කියනවා අපහසු වෙන්නේ නැහැ කියලා. ඒක නැතර එහෙම වුණාට පස්සේ භාවනා නතර වෙන්නේ නැහැ. අලුතෙන් දැන් ඉඳගත්ත කියලා ආයෙත් කරන්නේ. එතකොට තමයි තේරෙන්නේ ආයෙසරයක් අර විදිහට ගැස්සිලා ආයෙසරයක් පොල්ලලා අතාරින. ඊට පස්සේ ආයෙසරයක් පටන් ගන්නවා. ඒක පරියන්ඛයක් ඇතුලේ හිතන්න මේ වගේ 10 12 සැරයක් වෙනවනම් ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම කරලා තමයි මේක බල කවන්නේ. එහෙම කරලා තමයි මේක මේ ගැල්වනයිස් කරන්නේ. ඉතින් ඒ නිසා පළවෙනි සැරේ හෙල් වුණාට අතාරින කෙනාට කවදාකවත් ඒ දෙවෙනි වාටිය තුන්වෙනි වාටිය දාගන්න හම්බ වෙන්නේ නැහැ. නිසා කැඩෙන්නේ නැහැ කියලා හිතාගෙන ආයසරේ භාවනා පටන් අරගන්න ඒක විශේෂයෙන්ම ආනන්ද සප්පයි සූත්‍රයේදී ਸਰවඥන්සේ සඳහන් කරලා තියෙනවා ඊ ගාවට පේන අරමුණක් අරගෙන දැන් පටන් ගත්ත ආධුනිකෙක් වගේ ආය භාවනා පටන් ගන්න එතකොට චක්‍ර දෙක තුන හතර පහ ගිය කෙනාට මේ ප්‍රකාශ කරන එකක් නෑ වෙන ප්‍රකාශයක් කරાવી ඒ නිසා මම විශ්වාසින් ප්‍රකාශ කරනවා භාවනා කරනමක් විතර ගන්න ගන්න එපා කරගන්න බෑ කියන අදහසත් එපා කරගන්න හිතාගෙන යන්න එතකොට තව පීවරක් ඉදිරියට යන්න පුළුවන් අවසරයි ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස බුදු බව ප්‍රාර්ථනා කරමින් කුසල් දහම් පුරන කෙනෙකුට භාවනාවක් වැඩිීමේදී මාර්ගඵලයකට පත්විය හැකිද? එය එසේ නොවන්නේ යයි අසා ඇති හේයින් පහදා දෙන්න. තෙරුවන් සරණයි. තමන්ට යන්න ඕනේ නැත්නම් යන්න බෑ. බුදුබව ප්‍රාර්ථනා කරන කියන්නේ මේ ආත්ම නිවන් දකින්න කැමති නෑ. ඒක නිසා ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියලා සරුවචන්සේ සඳහන් කරලා තිනවා මේ මනාපය කොතනද තියෙන්නේ එතෙන් තමයි බයන්නේ ඡන්දේ නැත්තම් බුදුබව ප්‍රාර්ථනා කරනවා කියන්නේ මේ ආත්මය නිරෝධවා කරනවා කියන්නේ දෙකක් දෙකකට ඡන්දේ දෙන්න බෑ එක ඡන්දයයි තියෙන්නේ ඒ කොයි එකද කියන එකයි තමම තමයි තීන්දුව කරන්නේ දැන් අපිට හම්බෙලා තියෙන මේ න්‍යායෝ අපිට හම්බෙලා තියෙන මේ කාලගුණي අපිට හම්බෙලා තියෙන භූවිශ්වම තාලක්ෂණ සියල්ල මම මනාපෙන් ගත්ත දේවල් මෙතනින්ල වෙන තැනක් මුත්‍ති විඳින්න බෑනේ අපිට. ඒ නිසා Tamange ඡන්දය ඡන්ද කියන්නේ කැමැත්තනේ ශ්‍රද්ධාවේ පොඩ්ඩක් දියුණු වෙච්ච අවස්ථාව මොකේද තියෙන්නේ කියලා තේරෙන්නේ සර්වඥාඥානමකට තේරෙනවා නැත්නම් ඒක තේරෙනවයි කියනවා අටුවාචාර්යන් වහන්සේලා පිළිගන්නවා සංකාරුපෙක්කා ඥානෙදී. මගේ යට ගිය බුද්ධෝසත් ප්‍රාර්ථනාවක් තියෙනවා එතින්දි තේරෙනවා. ඊට පස්සේ එහාට යන්නේ නැහැ. එතනින් මෙපිට ගන්න තීන්දුව ඔක්කොම නිකන් හිතලුවක් විතරයි මෙච්චරම ඥානවන්ත තීන්දුවේ. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සමත භාවනාව යනු කුමක්ද විදර්ශනා භාවනාව යනු කුමක්ද කියා පැහැදිලි කර දෙන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේ ලියපෙකනට සතිය වැටෙන්න කොහොමද කිව්වොත් මට ඒ වචන හරහා කියලා දෙන්න පුළුවන් සමත විදර්ශනා දැනට තමන් භාවනා කරනවාද මොකද්ද සතිය කියලා අවබෝධ කරගෙන තියෙන්නේ සතිය Tamanට තේරෙන්නේ කොහොමද කියලා අර්ථකථනය මට දෙන්න. දැම්ම දෙනවා නම් එතකොට මට පුළුවන් ඒ අනුව විස්තර කරන්න. ඒක නැතුව කියන්න බෑ. භාවනා කරන කෙනෙකුට අර නැත්තම් ඒ කියලා ඇති වැඩකුත් නැහැ. කැමැති දේ කෙනා දැන්ට භාවනා කරනකොට සතිය වැටෙන්නේ කොහොමද කියලා කියන්නේ. එතකොට නම් මට පුළුවන් උත්තර දෙන්න. එහෙම නැත්තම් වෙලා ගිහිල්ලා තියෙන නිසා දැන් අපි ඉක්මනට ඉක්මනට තොවිල ඉවර කරන්න හදන්නේ. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස ප්‍රශ්න ගණනාවක් එක තියෙනවා. එක භාවනා කරන අවස්ථාවේදී ආනාපාන සති භාවනාව තුළ සිත පිහිටවා ගැනීම අපහසු නම් ඒ හරියාකාරව පවත්වා ගැනීමට උපදෙසක් ලබා දෙනු මැනවි. ඉතින් ඔය බලන්න ආනාපානිය ලවන්න යන්න එපා. හැම වෙලාවෙම උදේ ඉඳලා දැන් පස්සරයක් විතර කිව්වා ආනාපාන පිටපස්සේ යන්න එපා. ඉතින් ඉරියව්ව හිත පවත්වා ගන්න පුළුවන් ද බැරිද කියන්නේ ඊට පස්සේ කියලා දෙනවා. දෙවෙනි ප්‍රශ්නය අප නාමස්කන්ධයන් ලෙස හඳුන්වන විඥාන සංඥා සංඛාර නැමැති ස්කන්ධයෝ රූපස්කන්ධ ස්වභාවයේ සියුම් අවස්ථාවන්ද මේව නිසා තමයි ආනපාන කරන්න බැරි. මේ මේ දෙක තුනක් පටලවා ගත්තට පස්සේ මේ අර කන්දයි මේ කන්දයි පටලවන්න හදනවා කියන්නේ ආනපාන තියා ගතියවත් නැහැ. කරුණා කරලා ওই ටික පස්සට තියලා මේ වාඩි වුණාට පස්සේ මොනවද වැටෙන්නේ කියලා කියන්නේ. එතකොට අර කන්දයි මේ කන්දයි ගැටවන්න පුළුවන්. නාමස්කන්ධයි රූපස්කන්ධයි ඔක්කොම. ඊළඟ කොටස භාවනා කරන අවස්ථාවේ අපගේ සිත තුළින් බැලිය යුතු ඇතිවීම සහ නැතිවීම යන අවස්ථාවන් අපට දර්ශනය වන මූලික අවස්ථාව දැනෙන්නේ කෙසේද? ඒ පියවි ඇසට ගෝචර වේද? එම ගෝචර වෙන වෙලාවලුත් තියෙනවා. ඒකට භාවනා කියන්නේ අපිට දැනගන්න ඕනේ මේ කය දිහා බලා ඉන්නකොට ආනාපාන දිහා බලා ඉන්නකොට වැටහෙන දේ කිව්වොත් ඒ හරහා නම් මේකට උත්තර දෙන්න පුළුවන්. ඒ භාවනා කරලා Tamanට වැටෙන දේ කියන්නේ නැතුව ළමයා හම්බෙන්න ඉස්සලා මේ කෙල්ලෙද්ද කොල්ලෙද්ද කියලා කියන්නේ කොහොමද කේන්දර හදන්නේ කොහොමද? පොඩ්ඩක් තටවන්න තව ටිකක්. ඒතර බබා එළියට එයි. ඊට පස්සේ මම කියන්නම් කෙල්ලෙද්ද කොල්ලෙද්ද කියලා. නැතුව නම් අමාරු. ඊළඟ කොටස අප සාමාන්‍ය ජීවිතයේදී සිත තුළ ඇතිවන සිතුවිලි කුසල චිත්තයන් බවට හරවා ගැනීමට කමඨහනක් සඳහන් කරනු මැනවි. හැම හිතවිල්ලක්ම අපු අකුසලයක් කියලා හිතන්න. එතකොට කක්කවල මැණික් නැහැ. කක්ක කොච්චර මිරිකුවත් මැණික් නැහැ. ඊළඟ කොටස අපගේ සිතෙහි ඇතිවන අකුසල සහ කුසල චිත්තයන් තුලින් අප සිත තුල පවත්වා ගත යුත්තේ ක්‍රියාසිත පමණක්ද නැතහොත් කුසලසිත පමණක්ද මොනම එකක්වත් එපා. තියෙන හැම හිතවිල්ලක්ම මාර්ගපාක්ෂිකයි. දැන් හිතවිලි තොර දෙයකට තමයි අපි කියන්නේ අසංස්කාරික වෙන දෙදී අපලයිනකොට හිතවිලි ප්‍රශ්නයක් එන්නේ නිසා හිතවිලි ඇවිල්ලා තෝරන්න හදනවා කියලා කියන්නේ දැන් තම අමාරු වැටලෙකටයි. පුළුවන් තරම් බලන්න රූපේ හිත තියන්න ඉචිලිය දිගේ පිටිපස්සේ ලවන්න යන්න එපා මේ ඔක්කොම ප්‍රශ්න භාවනා නොකර පුත් කියවලා ගන්න ප්‍රශ්න මේක මේ ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විතරක් තියෙන ලෙඩක් අනිත් තැන් වල අපි සුද්ධ කරලා තියෙනවා ඉස්සරහට මේක සුද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ ප්‍රශ්නය තිරුවන් සරණයි ස්වාමින් වහන්ස සක්කාය දිට්ඨිය යනු මමය මාගේ යන බවයයි කීවත් එම මම යන අතහැරීම තව විස්තර කරන්න. අල්ලගත්ත හැටි මට කියලා දුන්නොත් මම විස්තර කරනවා ගලවලා හැටි. මම මෙන්න මෙමෙ අල්ලගෙන ඉන්නේ මෙන්න බෙල්ලෙන් අල්ලගෙන ඉන්නේ කොණ්ඩෙන් අල්ලගෙන ඉන්නේ වලිගෙන් අල්ලගෙන ඉන්නේ කිව්වොත් මම කියලා දෙනවා ගලවලා හැටි. ඒ රජ කෙනෙක් කිව්වලු මේ හොරෙක් හම්බ වෙලා මේ උඹට ෂුවර් නෑ උඹ හොරෙක්ද නැද්ද කියලා ඒකට රාජදඬුවම් දෙන්න හදනවා. මම උඹට සතෙක් දෙනවා මරන්න. ඌ මරණ විදියට උඹ මරනවා. පුළුවන් නම් ගැලවියන් කියලා. ඌ රෙද්දමලු කොටුවට. පලික කුසල ගැහුවලු තැරි ගහන්නේ. ඒ සජ්ජනගලු මගෙත් වලිගෙන් අල්ල පුළුවන් නම් ගහන්නේ. මිනිහට වලියක් නැහැ නේ ගහන්න. බේරුණා. අල්ල ගන්න තැනේ හැටියට තමයි ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරමින් සිට පසුව පිළිකුල් භාවනාව ආදී වෙනත් භාවනාවකට යොමු වන්නේ නම් කෙසේ යොමු වේ යුතුයයි පහදා දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ආනාපානේ පිටකොට කරන හැටි කිව්වොත් ඊට ටික කියතයි. නැතු මේ ඊගාවට එන්නේ කියන්නේ කොහොමද? දැන් ඇති කියලා හිතනවා මට දැන් අපි විනාඩි 5ක් විතර දැන් එන්න පටන් ගත්තා. වාතේ පිට වෙන්න පටන් ගත්තා වගේ බඩ නරකලා. කවුරු හරි හොඳ ප්‍රශ්න ටික කලින් තෝරලා තියෙන එක ගැන මම ස්තුතිවන්ත වෙනවා. මම ඉල්ලා හිටිනවා මේ පොදුවේ සමස්තයක් වශයෙන් හෝ අපි මේක විසඳුවේ මෙහෙමයි කමඨාන් වார்த்தාවක් ලියන හැටි පිළිබඳව වෙනම උපදේශ පන්තියක් තියෙනවා. දැන් මේ මේ දවස්වල ඒක පිම්බි මහැකිලිමට සාපේක්ෂව පණ්ඩිත සාංශිකේ ලිපියක් මේ දවස්වල එක ආනාපාන සාපේක්ෂව කියන එච්චර බරපතල ප්‍රශ්නයක් නෙවෙයි ඒ ලිපියක් දැනට ඍජු මහත්තයා ගාව අපි තියලා තියෙනවා එහෙම නැත්නම් අපේ Nissan වලට එන හැම රිට්‍රීට් ඕගනයිසර් කෙනෙක් අතරින්ම වගේ තියෙනවා හම්බෙලා තියෙනවා ඉතින් ඒක පොඩ්ඩක් කියවන්න ඒ කියන්නේ නඩුවක් දාන්න ඉස්සරලා ඒ නඩුව උසාවියේ ලියන ක්‍රමයට ලිව්වේ නැත්නම් නඩුව ඉච් කරනවා ඒකයි මේ මේ පෙරක දොරුවෙක් අල්ලන්නේ. එහෙම නැතුව නිකන් ආවට ගියාට උට පටන් අරගත්තොත් අපිට කමඨාන් සුද්ධ කිරීමක් කියලා කියන්න බෑ. නරක නෑ මෙවුවා. ආගම ධර්මයේ තමයි. මොකද අපි යන්නේ බොහොම පටු පාරක. ඒ නිසා කමඨාන් වාර්තාවක් කියන්නේ ඉස්සර වෙලා ඒ වාර්තාව ලියවන්නේ තියෙන මේ ක්‍රමයක් තියෙනවා. අන්නේ ඒක මතු කරලා දෙන්නේ කියලා අපි නිසංගාණේ අවශ්‍ය වුණොත් තුන්වෙනි දවසේ හතරවෙනි දවසේකට වෙලා අරගෙන කියලා දෙනවා. ඒක බොංගෝ දෙනෙක් හැදෙනවා. අනිකට දන්නවා මේ ප්‍රශ්න අහලා වැඩක් නැහැ කියලා. හිනා වෙන්නත් එපා, විසිකරන්නත් එපා. ඒක ඒක හරි භයානකයි. අපි පුළුවන් තරම් මේකට කට්ටිය සම්බන්ධ කරගන්න ඕනේ, කැමති කරගන්න ඕනේ, ප්‍රායෝගික කරන්න ඕනේ. ඒ ප්‍රායෝගික කිරීම ස්ථානින් කරන්න ඕනේ. විකිට කරන නිසනවනේ නිසනවනේ ඉන්ස්ටිටියුට් එකන ඕගනයිස් ටික කරන්න ඕනේ. අපි ඒගොල්ලන්ට තොරතුරු දීලා ළඟ ඉඳලා කියලා දෙන්න කියනවා. කමටහන් වාර්තාව ලියන්න මෙහෙමයි කියලා. මොකද ඒක මෙතෙන් දෙන කෙනා දන්නේ නැහැ. එයාට අපි කියලා දෙන්න ඕනේ. කියලා දෙන්න හැදෙනවා නම් අපි කතා කරන එකම භාෂාව නැත්නම් එයා එක භාෂාවෙන් කතා කරනවා අපි එක භාෂාවෙන් කතා කරනවා. ඒ නිසා මේ ප්‍රශ්න ප්‍රතික්ෂේප කරාට මයිත් එක තරහ වෙන්න එපා. මෙතනින් කියනවා රජි මහත්තයා පුළුවන් නැත්නම් අපිට ප්‍රේමතිලක මහත්තයා සම්බන්ධ කරන්න පුළුවන් අරුණ මහත්තයා සම්බන්ධ කරන්න පුළුවන්. මොකද නම් උදේවි. උදේවි. තව කවුද ඉන්නේ මෙහි මේ නිසන්වනේ රිට්‍රීට් ඕගනයිස් කරන කට්ටිය කවුද ඉන්නේ මේ හරිය? ඒ කෙනෙක්ගෙන් ඉල්ලන්න. එතකොට Taman හම්බේ පොඩි A4 size එකේ paper එකක් කඩදාසියක් අන්න ඒක කියවන. එතකොට විසි කරන්නේ නැතුව මම හිතනවා මට ප්‍රශ්නෙට ගරු කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි තා පැකින් විතර වගේ පැකින් විතර වගේ ධර්මදේශනාට එකතු වෙනවා. ඉතින් අපිට තියෙන විනාඩි 55ක 50ක විතර කාලයක් ගිලම්පසකට සාසක් මම භාවනාවකට අපි තුනමාරට බලාපොරොත්තු වෙමු. මෙතන නැවත රැස් වෙන්න ධර්ම දේශනාවක් සඳහා ඒ තාක් ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු